ගරු සාමින් වහන්ස හිඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කර ඉන්පසු හුස්මට හිත යොමු කළ හැක. සිත විසිර යා නොදී හුස්ම වෙනම රඳවාගෙන සිටින විට හුස්ම දැනෙන්නේ නාසයේ ඉහළ කොටසේදීය. නාසිකාග්‍රේහිද නොවේ. හුස්ම කෙටි බව දැනේ. ප්‍රාශ්වාසයේ දිගය. අවධානයේ දිගටම පවතින විට නළලේ නලියන හිරිවැටෙන බවක් දැනේ. නාසය හා ඒ අවට දෙපසද හිරිවැටුණු ගතියක් දැනේ. අවධානයේ නොබිදුනහොත් මේ විනාඩි කිහිපයක් පවතී. මේ අවස්ථාවේ හුස්ම දැනෙන නොදැනෙන ලෙස පෙනේ. සිත විසිර යාමට බොහෝ විට හේතු වූයේ ශබ්දයයි. එසේ විසිර ගිය විට නැවත සිත හුස්ම වෙත යොමු කළ හැක. මෙවන් සිතුවිලි හේතුවෙන් සිත විසිර ගිය විටද නැවත යොමු කළ හැකිමුත් ඊට ටික වේලාවක් ගත වේ. ප්‍රශ්නය ශබ්ද නිසා සිත විසිර යාම අවම කිරීමට ක්‍රමයක් තිබේද? දෙවැනි ප්‍රශ්නය නලල නාසය හිරිවැටෙන බව දැනුණු පසු අවධානයේ දිගටම හුස්ම වෙත පවත්වාගෙන යා යුතුයද හුස්ම නොදැනුණත් තිසරණ සරණයි ප්‍රශ්න දෙකම එකම දෙපැත්ත තියෙන්නේ මට මේ දෙක මේ කට උත්තරයක් අවශ්‍ය කරනවා මම දන්නේ නැහැ ඉතින් කැමති වෙයිද කියලා අපි සද්දයකට හිත ගියත් වේදනාවට හිත ගියත් ඉතිවිල්ලකට හිත ගියත් ඉක්මනට ආය අරමුණට ගත්තත් වෙලා ගිහිල්ලා අරමුණට ගත්තත් අරමුණට ගත්තට පස්සේ අරමුණ පරණ පුරුදු තාලෙටම ඇසුරු කරන්න පුළුවන්ද? නැත්නම් නැවත හිත ගත්තට පස්සේ අරමුණත් එක ගොඩක් ඈත් වෙලා අරමුණට බැස ගැනීම වෙහෙසකරද නැත්නම් වෙහෙසකින් තොරව අරමුණට බැස ගන්න පුළුවන්ද කියන නිරීක්ෂණය මම කැමැති සභාගත කරනවා නම් මේ ප්‍රශ්න ලියපෙන්නවා. එහෙමනම් මේ අතරමැදි වෙච්ච වෙන් කිසි කෙලෙසයක් ඇවිල්ලත් නැහැ බය වෙන්න දෙයක්වත් නැහැ. එකයි වග බලා ගන්න ඕනේ කොයිතරම් ප්‍රත්‍යadu කෙලලා කෙලලා හරි ගන්නෑ. එහෙම නැත්නම් නන්නත්තරුණත් නැවත අරමුණට ආවට පස්සේ අරමුණට ගෙද තමන්ගේ ගෙදෙට්ට එන්න වගේ එන්න පුළුවන් නම් ගුරුම ස්වාමීන් වහන්සේලා දෙනවා අපිට පොඩි ෆෝමියුලා එකක්. නන්නත්තර වෙන අරමුණට යන්න ඉස්සෙල්ලා සතිය නම් නන්නත්තරුණට පස්සේ සතිය නම් අතරමැද කැලේ කෙලස් නැහැ. නැති කරන්න හදන්න එපා. නැති කරන්න ඕනේ. ඒකේ මොකොත් හානියක් වෙලා නැහැ. නැති කරන්න හැදීමෙම ද්වේෂය අනුසේ හිතිනවා. ඒ වුණාට ගමන්නේ හිතවිලි තිබ්බම මොකෝ අපිට? සද්ද තිබ්බම මොකෝ අපිට? ඉස්සෙල්ලත් තිබුණේ සතිය දැනුත් තියෙන්නේ සතිය. අපේ තියෙන දෝෂේ පෘථක්ඥයගේ තියෙන්නේ පිට ගියා කියලා ආපහු එනකොට ඒකට වෛර කරනවා. පිට ගියේ හේතුවට වෛර කරනවා. පිටිගියේ හිතට වෛර කරනවා. එතකොට යාට ආපහු ඇවිල්ලා බලන්න බෑ. අරමුණට සුවසේ බැස ගන්න පුළුවන්ද? අරමුණෙන් පිට ගිහිල්ලාද කියලා බලන්න බෑ. මොකද එනකොට හිත ආතුර වෙලා. ආතුර වෙන්නේ නැතු වෙන්න ලෑස්තිලා කියලා බලන්න. එතකොට යාට සද්ද එන්නේ එන්නේ හිතවිලි එන්නේ එන්නේ තේනවා කොච්චර සද්ද හිතවිලි ආවත් නැවත gedara ඇවිල්ලා බලනකොට gedara සාමව තියෙනවා. ඒ මොකද අම්මා දීපු බුදලිය නෙවෙයි මේ. තාත්තා දීපු එක්කොත් නෙවෙයි. දන් දීපු නිසාත් නෙවෙයි. මමම මේ ටිසල් ලක්ෂ වාරයක් මේ කරපු එකේ ආනිසංශය. ඒක යගේ කරන්න එනකන් ආනිසංශ නැහැ. අගේ කරන්න කමඨාන සුද්ධ වෙන්න ඕනේ. සද්ද වෙන්න නම් ප්‍රශ්නේ හරියට ඇහෙන්න ඕනේ. ප්‍රශ්නේ ඇහුනට පස්සේ හරි ගැසගත්ත පස්සේ මුළු ජීවිතේම අපි මේක බොරු කරන්න ඔප්පු කරන්න හදනවා. බොරු කරලා බොරු කරන්න බෑ. කොච්චර කෙලෙසක ගියත් ආපහු ගෙදර එනකොට අරමුණට එනකොට අරමුණ අපි නිකන් ලෑස්ති. අරමුණේ කිසි වෙනසක් වෙලා නැහැ. නිසා මරණ චිත්තක්ෂණයේදී බුදුජානනාංශයේ සෝතහනුධාත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ ජීවිතේ ජීවත්වෙච්ච මිනිසයා ධර්මයේ සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා කියන මට්ටමට මේ තමට ගියා නම් මරණ මොහොතේ හිත වික්ෂිප්ත වුණත් එයා කවදාකවත් අපාගාමී වෙන්නේ නැහැ ධර්මයේ අරසා කරලා එයා සුගතියට ගෙනියනවා සුගතියට ගියාට පස්සේ ආ කල්පනා කළා මම මැරෙන වෙලාවේ හොඳටම ඔළුව අවුල් වෙලා මැරුණේ. වික්ෂිප්තල ඇයිත් මං කොහොමද සුගතියට ආවේ කියලා. එතකොට තේරෙනවා මේ ඉතිසලා හිත විසුවේ ගිහිල්ලා ආපහු ගෙදර ආපු වෙලාවේ හිත හිත ගෙදර කලබල වෙලා නැති බව අත්දකපු කෙනෙක් මෙයා. එතකොට මරණ මොහොතදී යාට ඒකේ හම්බ වෙනවා තෑග්ගට. අපි හිතනවා මේ චොති චිත්තය හදන්නේ කොහොමද? ඊගාව ආත්මය යන්නේ කොහොමද කියලා. ඒ ඉන්නකම් කරන්න තියෙන එක කරන්නේ නැතුව මේ අවධාන මොහොත කරන්න හද මම මේ වෙලේ දුවලවත් දිනන්න බැරි එක ඔලිම්පික් ගහන්න කතා කරනවා මේ වෙලේ දුවල බලපන් දිනන්න පුළුවන්ද කියලා දිස්ත්‍රික්ක මට්ටමවල කියලා බලපන් දිනන්න පුළුවන්ද කියලා රාජ්‍ය මට්ටම පුළුවන් නම් ඔලිම්පික් යයි එතකොට නම් දිනන්න ඉඩ තියෙනවා ඒ නිසා අපි හැම වෙලාවෙම හිත ගිහිල්ලා නැවතෙන වෙලාවක් හිතන්න අපේ හිත මැරිලා අපව උපදින වෙලාව ආපහු එන තැන දන්නවනම් ආවට පස්සේ වෙරිෆයි කරන්න පුළුවන් මේක තමයි මගේ සතිය අරමුණ ඒක සාමකාමීව තියෙනවයි කියලා ඔය කොච්චර බයිල නැටුවත් අපේ හිත පිසිලා නැහැ මොකද ඒ බුදුහාමුදුරණ පිංචිත් වෙන්නේ භාවනාවට පිංචිත් වෙන්නේ නිසි යෝනිසමනස කාර්ය නිසා ඒක නිසා අපි කියමු කොල්ලෙක් හදන අම්මා කෙනෙක් ඉන්නවා කියලා ගෙදරක ඒක වරත්තුවේ ගිහිල්ලා මොනවාරි රස්තිය දොක් ගාලා ගෙදර එනකොට ඌට ගැහුවොත් ඌ අපරාධකාරයෙක් වෙනවා අම්මට කෙනෙක්ට බාර අරගෙන ඒක දී හරි දැන බොකෝහෙද ගියේ අම්මට වැඩක් නැහැ නේ. ආයෙන කරවන්නේ ඉඳගයි තියෙන්නේ. ඒවත් දෙක තුනක් ගියාට පස්සේ අහලා ගෙදර ගෙනාලා සලකලා ඉතින් අහලා කියන්නේ ඔබ ඔම නෙවෙයි කඩප්පුලිකමක් කරලා ආවා ගෙදර තියෙනවා. ඔක කරන්න එපා පුතා. මම ඔබේ අම්මා. මම බේලවන්නේ නැහැ කවදාවත්. ඒක මට කරන්න බෑ. ඒ නිසා මං කියන දේ ආවන් කවුත් කොල්ලා අහනවා. ඒක ගෙදරින් එකට උණු වතුරක් කරලා මූණට කියලා ගහන්න කියොත් එහෙම. උන්ලට අම්මලා කියන්න බෑ උන්ලට කියන්න තියෙන්නේ වෙසමුණියෝ කියලා. දැන් ඉන්න අම්මලාට තේරෙන්නේ නැහැ. දරුවෝ හිතුවක් කර කරන. ඒක එහෙම නැත්තම් ඒක බුබ්බඩේ ඉන්නේ. ඒක නිකන් වෙජිටේරියන් නේ. එළියට ගිහලා ඇස්තියසු කෙලින්නවත් ඕන. ඊළඟට ඉතින් අම්මා දැනගන්න ඕනේ අඟුලිමාල කෙනෙක් කරන්නේ නැතුව. ඒකක් දීලා වාඩි කරලා කතා කරලා ඉවර කරලා විවේකී වහන ඔබ කොහෙද ගියේ? මූඩ් එක නෑ නම් ගවන්නේ. අහලා අහලා අම්මට කියන්න හරි උඹ කොහොම මොන જાති කියලා පුතා උඹ බාර ගන්න බෑ නැති ඉන්න බෑනේ ගෙදර මේක උඹේ ගෙදරනේ මම උඹේ අම්මනේ හැබැයි ඔය කරන වැඩේ මට දරන්න බෑ. ඔබට බැරිද ඕක නොකර ඉන්නේ. එතකොට තමයි මම හැදෙන්නේ. නැත්තම් අඟුලිමාල්ලා කරන්නේ අම්මලා තමයි. එනිසා අපි හිතට ඕනේ ගස්තියතුවක් ගන්න හරි. තාලා කියන්නේ මම ගෙදර එනකොට යානනේ මම නැවත උපන්නොත් අපාරෝ මේ සංසාරේ මගේම පිය වේවා කියන එක තියෙනවා නෑදෑයන් මා අතහැල දවසේ කවුටරි මතකද මන් දැන් ගාත කවිය. ඔබේ පැලේ නැත දොරගුළු වැසුනේ. ඒ තමයි තාත්තා කියන්නේ. මම නැවත ගෙදර එනකොට මේ නෑදෑය මාව අයින් කරා. මම නැති මිනිහෙක් වුණා තාත්තා උඹ උඹ ගෙදර එනකොට උඹ මගේ මේ පැලේ දොර වහලා තිබ්බේ නෑ. ආන්නේ වගේ හිතට දෙන්න අරමුණක් හිතට කියන ඕනේ පිස්සුවක් කියලා ගන්න. ඔබ ගෙදර එනකොට ඊතර දොරේ අගුළු දාලා නැහැ. මේ ගුණේ අයියාගේ පජා උදාහන කාමරේ දොරේ අගලු නැහලා නැහැ දොරේ. හිත ඕන තරමක් හදතෑයි. සුමියට වරෙන් පුදා අගලු දාලා නැහැ දොරේ. මම මේ අද්දකලා කියන්නේ. ඕන පිස්තුවට යන්නේ මොකද හිතේ යන්නේ මට කියලා නෙවෙයි. ඒක මගේ ගතිය නෙවෙයි ඒක හිස්තුවල දන්නේ. ඊට පස්සේ ආවට පස්සේ ගහන්න ගියොත් හිතත් හදන්න පුළුවන් තත්ත්වෙ නැතින ඔලොමල වෙනවා. ඒ කියන්නේ යන්නේ කොඹ හැටි. මගේ ගතිය උඹ ආවට පස්සේ බාර ගන්න එක. මොකද මම උඹේ තාත්තා. මම උඹේ අම්මා. ඊට පස්සේ දරුවන්ට කතා කරන්න පුළුවන්. එතකොට හිත පිට යන හැම වෙලාවකම සමතේකන කනගාටු වෙනවා. විපස්සනා යෝගාවචර හරි සතුට වෙනවා. උඹ මට මොකද මේක මට කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ දැන් බලයක් ඕනේ පිස්සුවක් කෙල්ල වරේ. මං කකුල් දෙක උදලා ගෙට ගන්නවා. අරගෙන ඉවරලා අහනවා මට මොකද්ද ඔබත් එක්ක කරගන්න තියෙන බෙදා ගන්න තියෙන ඒගොල්ල කරුණා කරලා ඉස්සරහින් කරන්න එපා. කරලා හොදන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නොකර ඉන්න පුළුවන් කියලා. තේරුණාද? තේරුණා කියලා හිතනවා. කියන්න බෑනේ තේරිච්ච එක. මයික් එක නැද්ද? මයික් එක නැද්ද? සවනත් මේ සිත විසිර ගියාට පසුව නැවත තිබුණ අර්ථයටම පැමිණෙනවා නම් නැවත දිගටම මේ මරණයම පවත්වාගෙන යන්න. ප්‍රශ්නක් කරගන්න එපා කියලා. ඔය ඒකට මම ලකුණු 33ක් දෙනවා. තව ටිකක් කියන්න ඕනේ. නැවත හිතට පැමිණෙනකොට මගේ හිතේ ද්වේෂය නැහැ කියලා දැනගත්තා. පුහුණු කරපු නැති කෙනාට එනකොට එන්නේ ද්වේෂයේ පශ්චාත්තාපයෙන් මේක තමයි අපි දැනගන්න ඕනේ. ඒක නිසා සාරිපුත්තු සාංශේ සඳහන් කරලා තියෙනවා පමාදේන කම්පතිටි සති බලං කියලා. දැන් අපි හිත ප්‍රමාදයට වැටුණා. අප්‍රමාදයෙන් ප්‍රමාදයට වැටුණා. ඒත් වැටි ගමන් අපි කම්පා වෙනවනේ. කම්ප වුණොත් සතිය වැඩෙන්නේ නැහැ. නකම්පතියති. කම්ප වෙන්නේ නැතුව බලනවා ආයතී සතිය gedera ගෙනාවට පස්සේ ඉන්න තැනල වැඩ පටන් ගන්න පුළුවන් නම් අපිට ඊගා චිත්තක්ෂණේ සූද්ධ කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. කම්ප වෙලාවොත් ඊගා චිත්තක්ෂණේ ක්‍රොස් කටියවත් අත දාගන්න බැරුව අනා ගන්න. ඒ නිසා මේක භාවනා නොකරපු කෙනෙකුට කියලා දෙන්න පුළුවන්මයි කියලා හිතනවා. මේ ටික කරලා තිබුණ නැත්නම් අපි ගුරුවරයා ගාවට යන්න ඉස්සෙල්ලා කමඨාන සුද්ධ කරන්න ලියන්න ඉස්සෙල්ලා අපි කිව්වත් අනේ නෝනට බබා හම්බෙනකන් ඉන්න ඕනේ මහත්යා කඩේ ගිහිල්ලා එනකන් ඉන්න ඕනේ කියලා බයිලා කියලා කියලා හිටියට බුදුන් පහල වෙනකොට ඕක අපි කරලා උත්තරය අහන්න බැරි නම් අපිට කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. ඒකට ඒ ටික බුදුහමනන කරලා දෙන්න බෑ අපට. අපි මේ ටික කරලා මේ වගේ අවස්ථාවක් හම්බෙච්චාම ප්‍රශ්න ඉදිරිපත් කරලා සුද්ධ වෙච්චාම මාස ගාණක් භාවනා කරපු කිසි කෙනවනේ උත්තර එනකොට උත්තරේ ලැබෙනකොට පුදුම ආශාවක් එනවා හිත ගිහිල්ලා භාවනා කරලා හිතිලි ආවට පස්සේ මම මේක කරලා බලන්න ඕනේ කියලා. මේකට ආර්ය පරිශ්‍රණය කියනවා. අපිට ඕන තරම් කල් දිනවා ඉස්සරහට කරන්න පුළුවන්. ඉතර ඥාන ඕන රත්ය ලෝකා. ගෙදර ආපෙලා විතරයි මම බලන්නේ. ඒ නිසා කියනවා නිවස බලා ආපසු වෙන ගමන පරීක්ෂා කරලා විස්තර කියන්න පුළුවන් නම් ඌ රහත් වෙලා නැතුණට රහත් ආනිසංස උඩ තියෙනවා. උගේ හිත වටන්න බෑ. මොකද හිත පිට ගියාට හිතට පර්මනන්ට් ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. පොඩ්ඩකට ගැලවෙනවා. අපෝ ඇවිල්ලා බලනකොට ආයෙත් නිස්සද්ද වෙනවා. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අද අද දිනේදී ආනාපාන භාවනාවේ යෙදෙනිමි. ආරම්භයේ සිටම ආශ්වාස ප්‍රශ්වාස රැල්ල ආශ්වාස ප්‍රශ්වාස රැල්ල වෙනදාට වඩා ඉබේ සිදුවෙන බව දැනුනේ. සුලන් රැල්ල නාස්පුඩුවේ ගැටෙන තැන හිත පිහිටුවාගෙන භාවනාව දිගටම කරගෙන ගියෙමි. හුස්ම රැල්ල තුනී වී නැති වීගෙන යන බොහෝ අවස්ථා නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයේ මුලැමැද අග ගැන නිරීක්ෂණයට උත්සාහ කළෙමි. ක්‍රමක්‍රමයෙන් හුස්ම තුනී වී නැති වී යන අවස්ථාව උපේක්ෂාවෙන් කලබල නොවි නිරීක්ෂණය කළෙමි. සිරුර තද කර වෙලා සිටි පටි ගලවන්නක් මෙන් දැනින. දෙයත් බුරුල් වී ඉතා ලිහිල් වෙන ගතියක්ද දැනින. මගේ සිත ශරීරයෙන් මිදී පාවී යන ගතියක්ද දැනින. ශරීරයේ ඊතා සැහැල්ලු විය. මේ විනාඩි 3ක් පමණ පැවතින. අවසානයේ මට ඊතා තද නින්දකින් පසුව පිබිදුණාක් බඳු විය. ඊතා සැහැල්ලුවක් සැපයක් දැනින. ස්වාමීනි මේ මට පැහැදිලි කර දෙන්න. කමඨහන් ඉදිරියේදීත් පිරිසුදු කර ගැනීම සඳහා ඔබ ඔබ තුමාගේ උතුම් උපදෙස් ලබා ගැනීම සඳහා මාර්ගයක් සලසා දෙන මෙන්ද ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. එලකට මේ විදිය අර විනාඩි 3කට පස්සේ නැගිටිනකොට ඉඳහනදලා වගේ නැගිටියත් එක Tamange හිත කියන්නේ හොඳ දෙයක් කියලාද නරක දෙයක් කියලාද කියලා මට දැනගන්න ඕනේ. ඒ ලියුම් කාර්යයෙන් හරි ලියුම් කාර්යයෙන් හරි. එහෙමනම් මම මොකද කරන්නේ? අය හොඳ දේනවා හොඳ දෙයක් අයින් එකයි තියෙන්නේ. නරක දෙයක් නම් තමයි මම ඇවිල්ලා ඔකට දාන්න ඕන කරන්නේ. ඒක හොඳ දෙයක් නම් අපිට කරන්න තියෙන්නේ මේ පැත්තෙන්. මේක මේ කරන්න තියෙන්නේ හොඳ දේ නැවත නැවත ලබා ගැනීමට කුමන්ත කළ යුතුද? ඉතින් එතකොට එමෙ ඇහුවට මොකද කිව්වට බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම සුපත් උත්තරයක් දෙනවා. බුදුජානනාංශයේ කියමන් ඔක්කොම එකතු කරලා විසුද්ධි මාර්ගයේ තියෙනවා පොඩි පරිච්ඡේදයක් නවාහකාරේයි තික් ඉන්ද්‍රියානි තික්ඛානි බහන්ද කියලා. අපි දැන් මෙතෙක් කල් තිබුණු කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච කියලා අපේ අත්‍යන්ත ණයෝ වෙනුවට දැන් තියෙන්නේ අපි ළඟ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර බීසුකීකකතා කියන ගුණ ධර්මනේ දැන් මේවට අපි කියනවා ඉන්ද්‍රිය කියලා පාවිච්චි කරන වෙලාවක් තියෙනවා මෙතන කියන්නේ අතර ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා දැන් යම් ප්‍රමාණයක් තියෙනවා දැන් අපිට මේක තියුණු කරන්න ඕන ඒක නෙමෙයි ප්‍රශ්නේ උත්තරේ මේ ප්‍රශ්නේ ඕකනේ ඒ සඳහා ආකාර නමයක් ඒ විසුද්ධි මාර්ගය එකතු කරලා දෙනවා ඒක පුදුජානන්සේ තැන් තැන් වල දේශනා කරපුවා මුලින් සඳහන් කරලා තියෙන්නේ අක්කච්ඡන් සම්පාදේදී සාතච්ඡ සම්පාදේති සද්ධාය සම්පාදේති මේක සකස් කරලා නැවත කරන්න ශ්‍රද්ධාවෙන් කරන්න නිදිපතා කරන්න පස්සේ අන්තිමට ඉස්සලා එක පදයක් තියෙනවා හරිම ලස්සනයි ඒකෙදී කියන්නේ සමාධිස්සච නිමිත්තක් ගාහියෝද කියලා යම් වෙලාවකට අපි මේ මේ රෝල් සාගත භාවනා ලෝකේ අන්නානා ප්‍රකාර කරදර ලෙඩ ඉසේක කොන් සද්ද වේදනා හිතවිලිති එක දවසක හරියයි කියලා හිතන්නේ ඒ දවසේ හරියන්නේ හැමදාම නෙවෙයි. කාටවත් ඒක හරියන්නේ කතා කරන අපි කතා කරන හොඳම එක තමයි. හරියන්නේ කලාතුරකින්. කලාතුරකින් හරිය දවසේ නිමිත්ත ගන්නයි කියලා කියන බුදුරජාණන් වහන්සේ. ඒකල අනිත් දවසේ කල්පනා කරන්න කියනවා. දැන් මේ හරියේ දවසේ මම මේ වාඩි වුණේ උදේද? දහණයෙන් පස්සේද? සක්මණකින් පස්සේද? අතපය මොන හොදලාද? උතුරු දිශාවටද? මොන වගේ මානසිකත්වයකින්ද? එදා හරි ගියා. හෙටත් මට ඒකට යන්න ඕන අර ටිකම දෙන්න කියනවා. ඉතින් බොහොම සරල දෙයක් නේ. ඒක මේ කාටවත් කියන්න පුළුවන් දෙයක්. ඒ යෝගේ මට හදන්න බෑ. මම ඒක භාවනාවට හදා ගන්න බෑ. භාවනාවට දෙන්න ඕන. ඒ යෝගේ ගන්න අපි සාමාන්‍ය බුද්ධිය. මේකට බුදුරජාණන්සේ දෙන උපමාව තමයි උකුසෙක් ගොදුරක් ගත්තට පස්සේ උකුසට හැම ගහන ගහන පාරේ ගොදුර හරියන්නේ නැහැ. මොකද සත්තු ඉන්නේ ජීවිත රටනක ඉන්නේ. කොයි වෙලාවක හරි ගොදුරකට ගැහුවොත් ආවෙකට හරි මීයකට හරි රිලෙවෙකට හරි ගහපු ගමන් උදන්නා පොළව සතාට බරයි අහස උකුසට බරයි කියලා. උඩට යන්න යන්න අහක උකුසට වාසි. බිම හිටියොත් අනිත්‍යම පැනලා කනවා මොකද? මොකටද ගොදුර ගත්ත ගමන් අහසට පොයි. අහස බැලලා ආරක්ෂක තැනට යනවා. ඊට පස්සේ කාටවත් ආවෙකටවත් මීයකටවත් රිලෙවෙකටවත් එන්න බෑ. ඉතින් ආ දන්නවා මෙයා උඩකට ගිහින් ගලකට ඇතරපුවාම සතා වැටලා මැරෙනවා. නැත්නම් වතුරකට අතාරින එක ඒගොල්ලන්ගේ දන්න සහජය. හැබැයි මේ යන ගමන් හැරිලා බලනවලු මං කොතනද හිටියේ, ගොතර කොතන තිබුණේ, කොහොම ගහිල්ලක්ද ගැහුවේ කියලා. සාර්ථකත්වයේ ආපු වෙලාවේ සාර්ථකත්වයට හේතු වෙච්ච නිමිති ටික ගන්නවලු. සමාධියක් හරියටලා නිමිත්ත ගන්නවා. ඊට පස්සේ අනිත් දවසේ ආගේ දක්ෂකමට මේක සාක්ෂියක් වෙනවා. ඒ නිසා තමන්ම තමයි තමන්ගේ ගුරුවරයා. අපි කරන්නේ බෙදා ගදා ගන්න එක විතරයි. හරි ගිය දවසක් වුණොත් ඒක නම්බුකාරකමට ගන්න එපා. අරගේ මගේ දක්ෂකමත් වගේම මම සක්මන් කරලා වාඩි වෙච්ච නිසා, මම උදේවරිය වාඩි වෙච්ච නිසා, මම දකුණට හැල්ලා වාඩි වෙච්ච නිසා කියලා මේ පුංචි කර්ම හරි වැදගත්. ඒ ටික නැවත සපෙලා දෙනවනම් අපි කරන්නේ අපේම මේ අත්දැකීමට සලකනවා. මේ විදිහට කරනකොට දැන් හරි ගියාද නැද්ද කියලා දන්නේ. දැන් මේක ලියලා තිනවා මට විනාඩි 3ක් විතර විස්්‍රාම වුණා. අනිත් දවසේ විනාඩි 4ක් හිටියේ. විනාඩි 5ක් හිටියේ. ඒකට තමයි දන්නවා. වගේම මේ විශ්‍රාම වෙන්න විනාඩි 35ක් ගියා එදාමට. අද හරියට ගියොත් අනිද්දා විනාඩි 30න් එනවා මේක. 25න් එනවා. ඉතින් එතකොට Tamanda අය වෙන කවගෙමත් විදේශ උපදේශ අවශ්‍ය නැහැ. ටික ටික ටික ටික අර ලැබපොදී වැඩි කරගෙන යනවා. වැඩි කරගෙන යන්න යන්න නැගිටට පස්සේ ගොඩාක් වෙලා නිදාගෙන ඉඳලා නැගිට වගේ සාන්තිය Tamanda වැටෙනවා. ඉතින් මේක මේ ඒ Taman මේ බුද්ධ විදින දේ කොච්චර රූප බැලුවත් කොච්චර සද්ද ඇහුවත් මොන සුවඳ බැලුවත් ගන්ධ රස පහස ලැබුවත් මොකකින්වත් ගන්න බෑ. ඔබ මෙතෙන් තියෙන විවේකජම් බීචි සුඛා. සියල්ලෙම විවේක වෙච්ච හටගත් ප්‍රීතිය. ඉතින් අපි ගෙවල් දොරවල තියෙන මේ මේ මේ උදේට කතපාර 100යි දවල්ට කතපාර 100යි හන්දාට කතපාර 100යි. යුරෝපියන් අනිනවා වගේ නෙවෙයි ගෙවල් කියන්නේ. විවේකයක් නැහැ නේ. ඒ නිසා අපි බලන්න ඕනේ මේකට අනුග්‍රහ කරන්න. ඒකට අනුග්‍රහ කියන වචනේ ਸਰවචන්සේ සඳහන් කරනවා. නිමිත්තක් ගාහී හොදි කියලා කියනවා. දීර්ඝ කාලින වශයෙන් කියනවා නම් මේකට ගැළපෙන ජීවන රටාවක් අපි ඒකට කියන්නේ සම්මා ආජීවය කියලා. මේට සැලසුම් කරනවා. ඒ සැලසුම් කරන්න තියෙන පහසුම දේ තමයි තම මෙතෙක් ප්‍රේම කරපු දේවල් වලින් අයින් වෙන්න. එමතෝ ජායති සෝකෝ අන්නාය ජායති ශෝකෝ හැබැයි මේ ප්‍රේම කරන වස්තුවට දැනෙන්නේ නැති වෙන්න අයින් කරනවා. අතේ පොල්ද ගහගෙන එමීට අයින් කරන්න ඕන අයින් කියලා බලනකොට කාටවත් තේරෙන්නේ නැහැ ගහපු ගැටේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ වස්තුවට තේරුනොත් ඒගොල්ලෝ සම්පූර්ණ හතුරු පක්ෂයට වැටෙනවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ට යන්නේවත් නැහැ. අපි අයින් කරන්න ඕනේ ගැලවෙන්න ඕනේ ඇඟට නොදැනෙන්න. ඒ ඒ ඇඟට නොදැනෙන්න ගැළවෙන ශිල්පෙන් මං විතර දක්ෂ කෙනෙක් මුළු ලෝකෙම මම දැකලා නැහැ. පුදුමාකාර දැනුමක් මම ළඟ තියෙන එකට කොහෙන් ඇවිල්ලාද දන්නේ මට මේ නටන කකුලේ ගෙජ්ජි කපන්න පුළුවන්. ඌට තේරෙන්නේ ගෙජ්ජේ නැහැ. ඔයගොල්ලෝ නටන්නේ ඉස්සෙල්ලා ගෙජ්ජි හොල්ලනවා ඉතින් අර මිනිහා දන්නවා ගෙජ්ජි කපන්න හදන්න කියලා ඌ මට පුළුවන් නටන කකුල ගෙජ්ජි කපන්න පුළුවන්. ඒකයි මගේ මේ පැවිදි ජීවිතේ සාර්ථකත්වය. ඔය කොයි කෙනෙක් එක්ක ඇලි ගලි වාසය කරත් ඇඟට තේරෙන්නේ සුස් කලපැන්න ඊට පස්සේ ගියාතක් නැන්නේ යහතක් දන්නේ ඉවරයි. ඒක ඇත්තට උගාක් ඇඩ්වාන්ස් ට්‍රේනින්ග් එකක්. මේ ප්‍රේම කරන අයගෙන් තමයි දුක ඉන්නේ. භව රෝගයේ සදන රූපෙට මැත්තේ ඇයිද ආලේ කලේ? අපි ආලේ කරනවා. ඊට පස්සේ ආලේ අතාරිනකොට අංකට නොදැනෙන්න බස්සන්න දැනගන්න ඕනේ. ඒකේ පළවෙනිම දේ තමයි මේ සමාධියට ඇතිවෙච්ච නිමිති ටික බලන්න. ඒක අල්ලපගෙදින් අහලා වැඩක් නැහැ. ගුරුවරෙන් අහලා වැඩ මොකද එක එක නම් නිමිති වෙන්නේ එක එක දේවල්. Tamange දේ පාවිච්චි කරන්න පටන් ගත්තාම තේරෙන අපේ ජීවිතේ වටිනකමක් තියෙනවා. ඉච්ච හැමදේම අපි ඉගෙන ගන්නවා පොත්වලින් නෙවෙයි ගුරුවරගෙන් නෙවෙයි ඉර්ධිබල ප්‍රතිහාර වලින් පිංකම් වලින් නෙමෙයි මේකට තමයි පිංකම කියන්නේ. මේ තමයි කුසලතාවය කියන්නේ. ඒ නිසා උත්තර දෙකටම මම ප්‍රශ්න දෙකටම මම හිතන උත්තර ලැබුණා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ රාත්‍රියේ නිවසේදී මම ආනාපානසති කමඨහන වඩන්නට පෙර පුරුද්දක් ලෙසට බුද්ධානුස්සති ධම්මානුස්සති කරන බැවින් එසේ කර අදිෂ්ඨානශීලීව ආශ්වාස ප්‍රශ්වාසයට සිටියම කෙලිමි. වැඩි වේලාවක් ගත නොවේ සිත සංසුන් වී ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී යනවා දැනුනි. ඒ නිහඬියාව අතර කෝන් එකක් ලෙසට ඈතට ඈතට දිස්වන ආලෝක ධාරාවක් කුඩා තරුවක් ලෙසට පෙනුනි. සංසිඳුණු සිතින් නේදස බොහෝ වේලාවක් බලා සිටින විට දැනුනේ හුස්ම නොගන්නා බවකි. ඒ ගැන සිතා බලන විට යන්තමින් පිම්බෙන හැකිලෙන උදරයට සිත යොමු විය. මෙසේ අනන්තය දක්වා දිවෙන විඥානයේ දෙස සතුටින් බලා සිටින විට හුස්ම නතර වුණේ. උනිනම් ඒ දෙස බලා සිටින මම මට ඉතිරි වන්නේ සතර මහා ධාතුන් ලෙස ලෙසට නේද යන්න කියා සිටුනි. එසේ වූයේ නම් හොඳයි කියා සිතා දිගු වේලාවක් ඒ දෙස බලා සිටින විට මෙතෙක් නොදුටු අත්දැකීමක් ලෙස ඊතා වේගයෙන් ඇසිපිය ගැහෙන්න විය. නවතා ගන්න උත්සාහ කළත් නොහැකි වූ නිසා ඒ දෙස බලා සිටින විට අමතක වී තිබුණු හුස්ම රැල්ල දීර්ඝ ලෙසට පිටව අවදි විය. එසේ බැලීම වරදක් දැයි දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට පතන බෝධියකින් ඒ උතුම් අමාසුව මේ ගෞතම බුදු සාසනයේදීම ලැබේවා. මේකේ තියලා තියෙනවා ඒ ඇස් ගැරෙන්න ඉස්සෙල්ලා අදහසක් පහළ වුණා කියලා. මේ හුස් ඔක්කොම නතර වුණා. ඉතුරු ඉන්නේ හතර මහා ධාතුන් කියන. ඇස් පිල්ලම් කියලා කියන්නේ වායෝ ධාතුව. ඉතින් ඒක ඇස් වලට ගත්තට පස්සේ පිල්ලම් කිව්වට පස්සේ වායෝ ධාතුව වෙන්නේ ඇස් පිල්ලම් ගැහිනවා කියලා තේරෙනවා. ඒක ඇස් කියන එකයි පිල්ලම් කරලා අයින් කරලා මේක ඇහිදෙන ගතිය කියන්නේ ධාතු තමයි. මේකට බය වුනේ මේ පොඩ්ඩකට ඉස්සලා කියනවා අනේ ධාතු වශයෙන් ඉතුරු නම් හොඳයි කියලා. ධාතු නෙවිල කතානට දුවනවා පිටිපස්ස බලන්නට. ඒ මොකද මේ ධාතු ක්‍රියාත්මක වෙන්නේ අපේ ශරීරයේ කොටස් හරහා තමයි. කොටස අයින් කළ ධාතු වශයෙන් බලන්න පුළුවන් නම් භවනා පරමාර්ථයට යනවා. ඒ ධාතු මේ ශරීර කොටස් දාගත්ත ගමන් සම්මුතියට වැටෙනවා. ඉතින් ඒ නිසා මේ ඇස් පිල්ලම් ගහනවා කියන්නේ වායෝ ධාතුවේ තියෙන ඒ කම්පන චංචල ගති. ඉතින් අස්පිල්ලමින් හදී මේ අලියෙක් නම් කන ගහනවා. මොකකින් හරි පේනවා. ඉතින් ඒ ශරීර කොටස නැතුව මේ ධාතු තෝරගන්න දන්නවනම් ඒකට අපි ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. වායු ධාතු ඇවිල්ලා කියන්නේ මේ මං වායු ධාතු ආවා වෙන්න බලාපන් කියලා කියන්නේ නැහැ. එයා වෙන්නේ අපණ ජන්තලෝනේ. පඩවි ධාතු ආවනම් වෙන්නේ බර ඇහැළු ගතියලි. යොද අදුවාන උණුසුම සිසිලෙන් ඒ උණුසුම වෙන්න පුළුවන් කනේ. නාසයේ ඒ කන නාසයේ පැත්ත කළ මේ භාව ලක්ෂණ විතරක් දකින්න පුළුවන් නම් කම්පන වෙන ගතිය, භාවය, ස්වභාවය ඉතින් ඒ කියන්නේ යෝගාවචරය වතුරෙන් කිරි වෙන් කරලා බොන පන්තියා වගේ මේකේ පරමාර්ථ ධර්ම ගන්නවා. ඉතින් ඒක අරගෙන නැහැ කියලා මේක අපරාධයක් නෙමෙයි. මේකෙන් කමඨාන සුද්ධ වෙන්න ඕනේ. අපි මේ බබාගේ භාෂාවත් එක දාලා. ඒ කම්පන චංචල වායෝ ධාතුව. උණුසුම සිසිලත පාඨවි ධාතුව. තේජෝ ධාතුව, බර හැල්ලු පාඨවි ධාතුව. වැගිරෙන පිටු පිටු කරන ගති ආපෝ ධාතුව කියලා දැනගෙන ආමේ නටන්නේ අසවල් ධාතුව කියලා අඳුනගත්තා නම් විශාල ජයග්‍රහණයක්. අනිත් දවසේ යන්න කලබල වෙන්න එපා. කලබල වුණොත් අර හුස්මක් ඇවිල්ලා ආයේ වැටෙනවා අපි සම්මුති ලෝකයට. මේක ධාතු ලක්ෂණ වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් ඒ වෙලාවේ තමන්ගෙම කමටහන තමන්ගෙම සුද්ධ වෙනවා. එතන බුදුහාමුදුරුවෝ ඉන්නේ නැහැ. එතන ගුරුහාමුදුරුවෝ ඉන්නෙත් නැහැ. එහෙම කමටහන් සුද්ධ කරලා සුද්ධ කරලා ලෑස්තිලා යන්න ඕනේ. මේන දේවල් ශරීරංග වලින් පැත්තක දාලා ධාතු වශයෙන් මට දකින්න ලැබේවා කියලා ගියොත් සමහර විට කාර්යයන් ඉඳී තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අද දින මම සක්මන් භාවනාව කරන විට පාදයේ එසවීම ඉදිරියට ගෙන යාම සහ බිම තැබීම දෙස සිතින් බලා සිටීමේ මෙහිදී මගේ සිත භාවනා අරමුණට යොමු වී තිබේදී වෙනත් අරමුණු කරා එනම් අවට සිදුවෙන දේ පිළිබඳවද යොමු විය. මේ මට දැනුනේ මගේ සිත පාදයේ චලනය කෙරෙහි නොකඩවා බලා සිටින අතරම අවට සිදුවීම් දෙසද එකවිටම බලා සිටින ආකාරයකි. සිතකට එකවර අරමුණු දෙකක් ගත නොහැකි නිසා මෙහිදී සිත පාද චලනය අරමුණු කොට ක්ෂණිකව සිදුවන අරමුණක් ගැන නැවත පාද චලනය අරමුණු කරනවා විය යුතුයයි මට සිතිනා. ඇත්ත වශයෙන්ම මෙහිදී සිදුවන දේ පහදා දෙන්න. මෙහිදී මා කළ යුත්තේ කුමක්ද? පහදා දෙනමෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. අපි ඊයේ මම හිතන්නේ මේකම සාකච්ඡා කරා මට ඒකම නැවත අර්ථකථනය කරන්න වෙන්නේ. අපි චිත්‍රපටි බලනකොට 16 mm 30 mm කියලා පුළුල් තීරේ පළු තීරේ කියලා මේ චිත්‍රපටි වල જાති දෙකක් තියෙනවා. මේ පුළුල් තීරේ ගත්තොත් ඒක විශාල ප්‍රදේශයන් මේ පැත්ත බලනකොට මේ පැත්ත පේන්නේ නැත්නම්. සමහරට මේ පුළුල් තිරය සයිඩ් බයි සයිඩ් පේන්න පුළුවන් මේ පැත්ත එකක් මේ පැත්ත එකක්. සමහරට එක පිට එක තියෙන්න පුළුවන්. එතන එක වැරම තමයි සිද්ධ වෙන්නේ. මෙතන මේ පැත්තේ පාද චලන වෙනවා මේ පැත්තේ බාහිර ලෝකයේ කර්මන වෙනවා කියලා දෙකක් කියලා ගන්නත් නැත්නම් පාද චලනයේ හරහා මට බාහිර අරමුණු පේනවා. නැත්නම් බාහිර අරමුණු හරහා මට පාද චලනය පේනවා. මේකද කියනවා බහුව මේ සතිය විවිධාංගීකරණය වීමක් කියලා. සතිය වැඩ ගොඩක් අල්ලන්න පුරුදු වෙනවා. අන්නේ අල්ලගන්න පුරුදු වෙනාදී මේ බාහිර තොරතුරු පෙනීම පයේ පාද චලනයට බාධාවත්ද? එන්නත් බාධ බාහිර දේශවලදීදීම පාද චලනය බලන්න පුළුවන්. දහනක් වශයෙන් ඩ්‍රයිවිං කරන කෙනෙක් වින්ස්ක්‍රීන් එක බලන ගමන් සයිඩ් කණ්ණාඩියෙන් සහ සයිඩ් වීදුරෙන් බලන්නත් පුළුවන්. එයා දන්නවා වින්ස්ක්‍රීන් එක තමයි බලන්න ඕනේ. හැබැයි මේ පැත්ත පෙන්වන්නට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක පෙන්වන එක වින්ස්ක්‍රීන් එකට බාධායි නම් ඇක්සිඩන්ට්. මේක පෙන්වන්නට බාධා වන්නේ මට ඩ්‍රයිවිං කරන්න යන්න පුළුවන් නම් මේක පෙනීම තමයි නිවැරදි මේ ඩ්‍රයිවිං වලට ආධාරකයක් වෙනවා. ඒ නිසා මේක සතිය පුරුදු කරගෙන යනකොට සතිය ශේෂ්ත්‍රි ලොක් කරගෙන ලොක් කරගෙන යනවා. වැඩි වැඩි ප්‍රදේශයක පැතිරෙනවා. ඒ පැතිරෙනකොට ඒකට වැඩෙන්න දුන්න නැත්නම් කවදාවත් විපස්සනාවක් ඉන්නේ ඒ හැටි එහෙම තමයි. වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න තමයි බලන්න ඕනේ අලුතින් ලැබෙන තොරතුරු කරදරයකට ගන්න එපා. ඒක කොම්ප්ලිමන්ටරි ගන්න, කන්ට්‍රඩික්ටරි ගන්න එපා. කන්ට්‍රඩි. ආ. ඔව් එතකොට ඒ කියන්නේ මේ පෙනෙන එක මට බාධාවක් නෙවෙයි. එතකොට බලන්න ඕනේ මගේ හිතේ මනාපමනාප සහ ළඟ දුර කියන එකෙන් කකුලේ තොරතුරු පේන එක හරහා බාහිර තොරතුරු පේනවද? බාහිර තොරතුරු පේන එක හරහා කකුලේ තොරතුරු වෙන ළඟ දුර කියන ටික එතකොට අහු වෙනවනේ. ඒකට වඩා හිත ඇදෙන්නේ මනාපේ තියෙන බාහිර තොරතුරුද කකුලේ තොරතුරුද කියලා මනාපමනාප දෙකෙන් කැඩෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා අරමුණක් දැක්කා කියන්න නම් අරමුණ 11 ආකාරයේ දකින්න ඕනේ නේ. අහලා තියෙනවා මං හිතන්නේ. දුර ළඟ මනාපමනාප ගුරු සුසියුම් ඇතුළ පිට අතීතනාගත වර්තමාන මේ දේවල් බලන්න බෑ දෙකක් ගැටෙන්නේ නැතුව. දුර්ලංග තියලා බලන්න කර්මණකින් දුර්ලංග බලන්න බෑනේ සාපේක්ෂව නේ අපි බලන්නේ. නිසා බාධකයක් ආපු ගමන් බලන්න ඕනේ බාධකේ ලඟ වල අරමුණු දුක් වෙනවද දුරු වෙනවද? තමන්ගේ මූල කර්මත්තා නැත්නම් මූල කර්මත්තා ළඟ තියෙදි බාහිර අරමුණු අසුබිමේ තියනවාද කියලා. ඒකට එක එකම චිත්‍රේ තල දෙකයි. මෙහෙම යන්න පුළුවන් සයිඩ් බයි සයිඩ්. පුළුල් තිරේ. ඒ කොයි එකක්වත් ඇත්තටම කියනනම් සත්‍යයට බාධා වෙන්නේ නැහැ. උදාහරණයක් කියනවනම් අම්මා පළවෙනි දරුවා වදනවා. ඉතින් අම්මා මාතෘත්වයටපත් වෙනවනේ. මේ විශාල වෙනසක් නේ. ඉතින් මෙහෙම දරුවා ඉඳ දෙවෙනි දරුවා හම්බ වෙච්චාම පළවෙනි දරුවා මරන්නේ නැහනේ. උත්ින්දදී කොහොම හරි දෙවෙනි එකත් ගන්නවා. ඉතින් පරණම්මලා නම් ඔයින් සන්තෝෂ වෙන්නේ තුනටත් යනවා. දැන් අම්මලාට බෑ. අපේ අම්මට 11ක්. මම නම වෙනියක්. දැන් මම හම්බ වෙනකොට මට දුවන එන දුවන යන දුවන පයින් එක මොකක් කරලා වදන්න පුළුවන් සයිස් එකට ඇවිල්ලා තියෙනවා. අර ඉස්සර වගේ කරුවල කාමර වලට ගිහිල්ලා අනම්මනම් ඕනේ නැහැ. අපේ අම්මලා මේ ඉන්න ඕනේ අම්ම කෙනෙකුට වැඩි දක්ෂයි. ඉනේන දරුවා කරදරයක් කරගන්නේ නැහැ. මේ කිල් දෙකින කාටවත් ඒව කරන්න බෑ. මං අභියෝග කරනවා. ඒක විහාර මහදේ වගේ ජාතික මාතාවක් දරු 11ක් එක කොල්ලෙක් මැරලා දිනවා. අනේ සේරම කුඩු ගල් වගේ ඉන්නවා. එකම දරුවෙක්වත් වැඩි වෙන්නේ නැහැ. ඊගා දරුවා එනකොට අම්මා මැචියුරිටි. පුංචම්ම කෙනෙක් ගන්න නැත්නම් ලොකු දරුවා ගෙන්න ගන්නවා. ඒ වැඩේ කරගන්නවා. දැන් නෑ දැන් රුසිය මේ මේ චීන රජය දෙන්නෙකුට වැඩි පුර හම්බ වුණොත් දඩ ගහනවා. ඒකට අඩු කරලා. ඒ නිසා මතක තියාගන්න මේ හම්බ වෙන කිසිම දෙයක් පාදා නැහැ. අපි ඒකට පුරුල් මනස මේ අපි කියන්නේ විවිධාංගීකරණය කරනවා. එන්නේ එන්නේ අපි මැචියුරිටි එකට යනවා. අපි ඇත්තට කියනවා මොළදී one thing at a time and that done well කියලා. one donkey at a time කියලා තමයි පටන් අරගන්නේ. පටන් ගන්නකොට එකක්. පරිච්ඡේද කරලා අල්ල ගන්නවා. ඒක හරි ගියා නම් ඒක වටේ තියෙනවා පේන්න බලන්න. ඒක හරි ගියා නම් තව ටිකක් පේන්න බලන්න. ඒකෝට Taman දැනගන්න ඕන දැන් හිත මෝරනවා. එන්නේ එන්නේ වැඩි ගන්න. මේක අපේ නිවනට යන ගමනේදී මේ හම්බෙන හැම දියුණුවක්ම අපේ තර්ක මනස අභියෝගයකට ගන්නවා. කෙලෙස් මනස. අපිට බුදුහාමුදුරුවෝ ඉන්නවනේ. ධර්මයේ තියෙන අපි කියන්නේ නෑ නෑ මේක භාවනා වෙච්ච ගන්නේ. මේක වර්ධනයක්. මේක රන්දේසි කාර්යය පැතුරෙලා ගත්තා වගේ එන්න එන්න එන්න එළනවා. එළනේ මේ කරදරයක් නොකරගෙන යනවනම් එයා පුදුමාකාර දියුණුවකට යනවා. ඒ දියුණුව කවදාවත් බාධා වෙන්නේ නෑ. මේකට එකම බාධාව සැකේ. ඒ සැකේ නැති උනාට පස්සේ ඕවන් කියලා කියනවා. කොච්චර වැතුණත් ඊට පස්සේ සැක කරන්න යදන්න බහුණ හරින මේක පරිපූර්ණ ශේෂ්ත්‍රය අල්ලනවා. සෝවන් වෙනකන් අවික්කප්ප සාදේ නැහැ අපිට එහෙම වෙන්න පුළුවන්ද මේක මේ කකුල වෙනි ධනචෝ කෙනෙක් කරදරයක්ද මම මොකද්ද කරන්න ඕනේ කිය කියා මේ සැකය ප්‍රඥාව ස්වරූපේ වංච කරනවා අපිට. සැකය විමසුන් නොවන වෙනේ වංච කරනවා. හොඳ පාරේ යනකොට ඒක සැක කරන්නේ. එයාට කියනවා ඔබ සැක කොච්චර කරත් මම මගේ සතිය පිළිබඳ අවංක විශ්වාසය දැඩි ඇදහිම කරනවා මම මේ දෙපැත්තෙන් පෙන්නත් පුළුවන් මෙහෙම පෙන්නත් පුළුවන් මෙහෙම පෙන්නත් පුළුවන් කොයි එක පෙන්නත් මම මගේ භාවනාව කඩා ගන්න නැහැ කියලා යනකොට යනකොට තේරෙනවා ඇත්තටම කියනවනම් ගිහි ජීවිතය ගත කරත් ඉඳගටියත් හිටගෙන හිටියත් භාවනාව කඩන තරම් දෙයක් මුළු ලෝකෙම නැහැ. කැඩෙනවා කියලා හිතනොත් කැඩෙනවා. කඩන්න දෙයක් නැහැ කියලා හිතනොත් මොන දේ කරනත් කරන බව දන්නේ සතියෙන්නේ. අන්නේ දෙන ගියාට පස්සේ අපි සතියත් එක්ක සෙල්ලක්කාරකම් කරනවා. මට ධම්මික හඳුරු කිව්වේ මයිලක තියෙනවනේ යම් ශිල්පද කැඩීමක් ඒ කඩන වෙලාවේ සතියෙන් කඩන්නේ කියලා ශිල්පද. සතෙක් මරනකොට නැත්නම් මරන්න හොඳට සීයෙන් කියලා. එක්ක සැරේ කරන්න පුළුවන්. ඊට පස්සේ කරන්න බෑ. සත්තු නොමර ඉන්න යන්න එපා. බලක්න්න බෑ අපේ නෙවෙයි සත්තු මරන දුමුන කරන්නේ. ඒ අය ගෙනාවු ජම්මේ. එකක් කරවන් ඒ සතියෙන් කරපන්. ආජනිෂ් කතා කරලා කියනවා දැන් මෙච්චර වටිනවනම් මේ ආස්වාසිය මුලමඳාක බලන එක. මෙච්චර වටිනවනම් ප්‍රසවාසිය මුලමඳාක බලන එක. සිගරට් එකක් බිලා ආස්වාසි ප්‍රසවාසි ආස්වාසි ප්‍රසවාසි කියන කොච්චර හතිය වැඩිද කියලා. එදා නිකන් සිගරට් බොන එකේ දැන් සාක්කුවට අත දානකොට බලනවා. දැන් සාක්කුවේ සිගරට් පැකට් එක තියෙනවා අහු වෙනවා ගන්න. ඊට පස්සේ එකක් අර ගන්නවා කටේ තියාගන්න. ඒක සතිය. ඊට පස්සේ අනිත් සාක්කුවට දානවා ගිනි පෙට්ටිය ගන්නවා ලයිටර් එක ගන්නවා පත්තු කරනවා. සිගරට් එක දෙනවා. ආශාසි. ආශාසි. තාම සිගරට් බොනවා. ඒතර උට තේරෙනවා සිගරට් බොනවා කියන්නේ Taman රවට්ට ගැනීමක් කියලා. පුළුවන් නම් කියනවා අන්ධකාරයට ගිහලා සිගරට් බොන්න කියලා. දුම් පේන්නේ නැත්තම් සොමියේ නැහැ. අර මීහරකේ පිපෙන වගේ දුම් යනකොට තමයි අපිට හවුෂත්වය වැඩෙන්නේ. පුළුවන් නම් සිගරට් බොන්න කියන ඇත්ත කහගන්න. පුළුවන් නම් සිගරට් බොන්න කියන තනිකර අන්ධකාරයට ගිහලා අර සූස්තිය නැහැ අර සොමියේ නැහැ. සිගරට් බීම නෙවෙයි දෝෂේ තියෙන්නේ. අපි අයකින් පෞරුෂත්වයක් වඩා ගන්න හදනවා. ඉතින් ඒක සතියෙන් කෙරුවාම මේ මනුස්සයා සිගරට් බීම නැතර කෙරුවා ආයේ බයට නෙවෙයි නැතර කරන්නේ. ඒක කෙලෙසේ තියෙන්නේ සිගරට් බීම නෙවෙයි අසතිය. අප්‍රමාදේ. ඒක කරන්නේ එලෙමසිටි සීයෙන්. එලෙමසිටි සීයෙන් කෙරුවොත් කිසිම පවක් නැහැ ලෝකෙ ඔක්කොම පිං. කරන ඕනම දෙයකට එලෙමසිටි සීය දානවනම් අප්‍රමාදේ දානවනම් මේ ලෝකේ පව් කියලා જાතියක් නැහැ. ඔක්කොම පිම්බවටපත් කරන්න පුළුවන් මන්ත්‍රයක් මේකේදී. ඒ නිසා අපි ඉස්සල්ලව කරන්න යන්නේ අපි කරන්නේ ඉස්සල තරම් භාවනා මධ්‍යස්ථාන කැලේකට අරන් ගිහලා කරලා ඊට පස්සේ අපේ සාමාන්‍ය ජීවිතය කරන වැඩ තියෙන ඔක්කොම සතියට දාලා බලන්න සතියට දාපු ගමන් ඒ ඔක්කොම පාරිශුද්ධීත්වපත් වෙනවා. අජින්සම් පිටාරුණාට කමන්නේ. අර ඉස්සෙල්ල ප්‍රශ්න ගෝකී ඊළාට පස්සේ තරමුණට සාමාන්‍ය ඉන්න පුළුවන් නම් මේක කරදරයක් නෙවෙයි නං මේක විවිධාංගීකරණය වීමේ අතුවිති විහිති වැඩිීමේ ලක්ෂණයක් කියලා ගත්තොත් එදා තමයි අපි ජීවත් වෙන්න පටන් ගන්න. අපි එතකන් පුදුමාකාර හිරකිරිල්ලක් මේ හිර කරගෙන ඉන්නේ. මොන හරි ඉන්නකොටම බය වෙනවා. සදාචාර ප්‍රශ්න, নানা ප්‍රකාර ප්‍රශ්න. සතිය ආවට පස්සේ මේ කොවිඩිද අන්නනේ සින්දුව මට කිව්ව මට මතක නෑ දැන් ඒක. අර මඩොල් දුවේ සින්දුවක් තියෙන්නේ වැට කඩ තුරු නැති, සීමාවල් නැති අපේම අපේම අපේ ලොවක් කියලා. මොකද ඉදින්ද කොටියන? අකී යරේ ජරම්මගනේ. සීමා කොට වැට කොට බැමි නැති අපේම අපේම අපේ සතියට ගැරවසු මොන්නම තීමාවක්වත් නැහැ. කොතනින් හරි බැසගත්තට පස්සේ හැමදේම සතියට දාලා බලන්න මොකුත් වෙන්නේ නැහැ. ඒකට මම කියන්නේ සෙල්ලක්කාරකම. ඒකට මම කියන්නේ රැඩිකල් වාදී. රැඩිකල් වාදී වෙලා අපිට හම්තනම කික් එක එන්නේ වැරද්දක් කරනකොට විතරයි. පින්කම් කරනකොට කිසිම ජොලියක් නැහැ. වැරද්දක් කරන්න ඕනේ වැරද්ද කරලා මුළු එකම සතියට අහු වෙන්න ඕනේ. එතකොට පේනවා මම කොච්චරක් කරලා තියෙනවද මට කොච්චරක් වෙලා තියෙනවද මේක වෙන කෙනෙක් බලන විදිහට තමන්ගේ වැරද්ද දිහා බලනකොට පේනවා ඇත්තටම මේ ස්වභාවයෙන් අහිංසකයි. හැබැයි අපි ශාප කරගන්න ගත්තොත් වැරදුණයි කියලා අය වෙන කවුරුත් ඕන්නේ අපට මරණ දඬුවම දෙන්න ඒකෙන් මැරෙනවා. අපි ස්වභාවයෙන් අපි එක එක නරක නැහැ. නිසා ඒක සතියට අල්ලන්න දෙන්නේ ඒ නිසා මේක මෙහෙම කරලා බලන්න පුළුවන් මෙහෙම කරලා බලන්න පුළුවන් මම හිතදී අපි කතාකච්ඡා කරා අනිත් දවසේ යන්න භාවනා කරනකොට එන හැම එකක්ම සිරි දෙව්දුව තමයි. එන ඕනම දෙයක් එන්නේ අපිට පණිවිඩයක් දෙන්න අපිට ධර්මයක් උගන්වන්න ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කරව ගමන් ද්වේෂය එනවා. අපේ කරන පණිවිඩය කියලා යන්න කියන්නේ. එතකොට අපිට ආයේ මේ රිපර්කෂන්ස් නැහැ, බැක්ලොග් එකක් නැහැ. ලස්සන මේ ගැටුමක් නැති, එහෙම නැත්නම් ෆ්‍රික්ෂන් එකක් නැති, එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් එකේ ගමනක් හම්බ වෙනවා. එතකොට නිකන් තරුවාපු කුරුල්ලෙක් අහසට පැනනා වගේ නූල කඩලගේ සරුංගලයක් උලඟට ගහගෙන ගියා වගේ පූර්ණත්වයකට එන්න පටන් ගන්නවා. අපි හරි බයයි අපි අර මේ දාලා තියෙන බ්ලින්කර්ස් වලින් පිටින් ගිය ගම අපි පුදුම විදිහට අපිට දඬුවම් කරගෙන අපිට ශාප කරගෙන මේ ජීවිතේ ජීවත් කරවන්න දෙන්නේ සත්‍යමත් මිනිහා විතරයි ජීවත් වෙනවා. අනිත් ඔක්කොම කරන්නේ රඟපාන එක විතරයි. හරි. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් අනුව ක්‍රමානුකූලව භාවනා කිරීමේදී සිත විසින් මවාදුන් මායාව අනුව රැවටීමකට අවිද්‍යාවකට ගොදුරු වී කෙනෙක් ගොඩඟාගත් අබ්බැහි හුරු පුරුදු ඍෂි අරිචකම් අනුව සැකසුණු ජීවන රටාව කොතරම් මුලාවක්ද යන්න පැහැදිලි වෙයි. යථා ස්වභාවය මිනිස් කම නැතෝ ඔබ වහන්සේ කී පරිදි ප්‍රී මොඩල් ෆෝම් එක විනිවිද දුටු පසුව භාවනා කළ පුද්ගලයාගේ ජීවන දර්ශනය පදනම මුළුමනින්ම දෙදරා යයි. එසේ වුවත් ඒ තැනැත්තා ගිහි යුග වශයෙන් ජීවත් වීමේදී උඩුගම්බලා පීනන ගමන පිහිනා යන ගමනක් යන දුෂ්කරතාවයට මුහුණ දෙයි. එදිනදා ජීවිතයට මුහුණ දීමට මේ ලබාගත් නව අත්දැකීම ජීවන සත්‍ය වශයෙන් තබාගෙන යන ගමනේදී එබඳු අයට හමුවන රළු මගට මුහුණ දීමට ඉදිරියෙන් තබාගත යුතු හැකි උපදේශයක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. නිවන් සුව අත්‍යත්යෙන්ම ළඟා වේවා. ඒක තමයි මම කියවර ඉංග්‍රීසි දේශනාවේ අන්තිමට ප්‍රඥා ශික්ෂාව කියන්නේ Tamanne මේ ලැබිච්ච හැම ආධ්‍යාත්මික ගුණයක්ම ආධ්‍යාත්මික ගුණේ නැති කෙනෙක් එක්ක ඉන්නකොට එයාට නොදැනෙන ජීවත් වීම තමයි ප්‍රඥාව කියන්නේ. මොටුණු පලන් වෙලා හිටියත් මම යුවරජකම දරන හිටියන් නිකන් සිටිසන් ජෝන් එක කරලා බෝක්කක් උඩ යන බීඩියක් බොන්න දැනගන්න ඕනේ. ඒක තේරෙනවනේ. රජුන් සමග ගියාට රටුන් සමග ඉන්න බැරි නම් ඌට පඬිතයයි කියන්න බෑ. අපි රජුරුත් එක්ක රෙඩ් කාපට් එක යන්න ඕන. එහෙනම් අපි ඊට පස්සේ බැත අපි ආය සාමාන්‍ය සිටිසන් ජෝන් එක ලැතිරක් කාලා එලිපත්ටි වාඩිලා ඉන්න ඕනේ. ඒ දෙක බැරි නම් ඉතින් උගේ දැනුම උගේ දැනුම ඌට කඩුව කිල්ලා වගේ වෙනවා. ඔක්කොටම මේක වෙලා තියෙන්නේ උතර පොඩ්ඩක් බලන්න කන්නඩියක් ඉස්සරහ. ඔය ඔක්කොම ඉන්නේ කඩුව කිල්ලලා දැන්. භාවනා කරාට පස්සේ මෙහෙම බලන්නෙත් අමාරුයි වගේ නිකන් බෙල්ලට මොනවද හයි කරලා. වයිදිනුටත් ඇවිදින්නේ මේ. හරියන්කේදී අත හොල්ලන්න උනොත් එහෙම මරණ අපරාධයක් කරගත්තා වගේ හිතේ. අපි ඒ තරම් මේක රාමු කරලා. එම රාමු කරනවා සමතේට රාමු කරනවා. විසරණට කියලා බලනවා අපි ඇඳලා තියෙන ඇතිල්ල. ඉන්නසුලි කියන ඕක ඇඳලා කියලා කියනවා. තිලක තියෙන්නේ ඇඳලා හිටියේ දාසකලා. හැබැයි අඳින්නේ ගුණාට. ඇඳුත් ගුණාට. අපි කරන්නේ හැව ගලවනවා. පුළු පුළුවන් වෙලා අපි ආඩුව ඉන්න දන්න හැව ගලවනවා. නෑ. බුදුජානනාච ළඟට ගියම කාටවත් වෙසුණු දාන්න බෑ. බුදුජානනාච ඉදිරියට යනකොට කිසිම කෙනෙකුට මොනම රංගපෑමක්වත් රංගන්න බෑ. මේ කවුද චින්චමානවිකාව ආවේ බඩදරුවත් යනවා ඉඳගෙන උඩට ලබන කීකිය ඉන්නවා මේ රට යට කීකිය හන්දෙන් ලස්කරි ගන්න කවුද දෙන්නේ සල්ලි කියාගෙන ආවේ එන්නේ දුනේ ඒ සිනක මැදට එනවා බුදුහාමුදුරු බණ කියද්දී උඩ නැගෙන මහලකොට බණ කියනවා මේ බබාට කිරි එව්ව ගැන බලන්නේ නැද්ද ඉතින් මේ මිනිස්සු හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේ දූෂණයක් කරලා මේ ළමයා ගැබ්බැරගෙන උන්වහන්සේ බට බිම් බලන්නේ නැහැ සංගි ඕකේ රහස උඹයි මයි දෙන්න දන්නවනේ කියනවා. මිනිස්සු හොල්මන්. එච්චරයි කියන්නේ. නංගි ඕකේ රහස උඹයි මයි දෙන්න දන්නවනේ කියනකොට සරුගම කඩාන වැටෙනවා. දර බැඳගෙන ගිහිල්ලා තිබ්බේ කඩාන වැටෙනවා. බුදුහන්සේ මේ මනුස්සයා කරපු නිග්‍රහයට ලැජ්ජ වෙලා පිළිලෙනව නෙවෙයි. ඒ නිසා මේ රංගපාන රංගපෑවිල්ලට පහකට බය වෙන්න එපා. මොකද අපි සංග බාලා තිනවා. අපි දන්නවා අනිත්‍ය දත්ත කරන රංගපෑම හැබැයි අහිංසකයි. ඒක අපිට කියන්න පුළුවන් කෙනෙක් හම්බ වෙනවා දවදර කරන මම මේ කරන් රංගපෑමක් මේ නාටක හැටියට මේ මගේ භූමිකාව. ඔබ දොරටු පාලක මම රජුරු. රස දහස ඔබ. අගිය කියලා ගියා මේක රජ වෙනවා මම දොරටු පාලක වෙනවා. ඒ නාටකෙම ඇති. මේක දන්නේ නැතුව අපි මේ නාටකමට ඇඳපු එක ඇත්තට ඇඳලා පස්සේ ඉතින් පීලිකා කියයි, heart attack කියයි, cholesterol කියයි, දියවැඩියා වගේ ඔක්කොම වෙලා තියෙන්නේ ඇඳන ඇඳිල්ල තමයි. අපිට ඕනේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා රංගපාණ්ඩ තෝනේ. ඒගොල්ලෝ හැබැයි අපි කෙලින්ම කතා කරනවා. අපි බුද්ධ පුත්‍රයෝ කියනවා, ශාක්‍ය පුත්‍ර කියනවා, ශාක්‍ය දිහිතා කියනවා. ඒ ඔක්කොම අපි දන්නවා අපි රංගපානවා කියලා. ඒකට ගිය ගමන් අපිට තේරෙනවා අපේ තියෙන ටෙන්ෂන් එක තන්නේ කර රංගපෑම මත හිටලා තියෙනවා. ඒ නිසා අවුරුදු 6 වෙනකන් ළමයෙකුට කවදාකවත් ටෙන්ෂන් නැහැ. මොකද රංගපාන්නේ නෑනේ. එළුව ප්‍රශ්නයක් නෑනේ උට. සත්තුන්ට ටෙන්ෂන් නෑ. ඒ මොකද ලිංගිකත්වයක් නෑනේ. පෞල් ජීවිතයක් නෑ සල්ලි නෑ. ලිංගිකද ආතතියට ප්‍රධාන ප්‍රශ්න දෙකයි ලෝකේ තියෙන්නේ. සල්ලි විවාහයයි. ওই දෙකම ශිෂ්ටාචාරයේ විශේෂ අංශු පටවා ගන්න ලද්දා. මුදල් සහ විවාහයට ඉස්සෙල්ලා මනුස්සයට ආතතිය තිබුණේ නැහැ. ඒක නිසා අපිට පුළුවන් නම් ඒ විවාහ ජීවිතේ පැත්තකට වෙනවා කියලා නැත්නම් අවබෝධයෙන් කරන්න. එහෙම නැත්නම් මේ ලිංගිකත්වය වගේ අපේ තියෙන දේවල් අපිට සම්බ්‍රක්මචාන් වහන්සේ කෙනෙක් එක්ක කෙලින් කතා කරන්න. අපිට දැන් ආතති හිටින්න තැන නැහැ. මේ දෙකම මිනිස්සයාට ශිෂ්ටාචාර දෙහිච්ච පිළිකාදක. බුදුජානන්සේ බලන්න අපිට කැලේකට බලයන් අරණ්‍යයට බලයන් සුද්ධාකාරගත වෙයන් කියනකොට මේ දෙකෙන් අයින් කළා ගලිවරයයි. ඒක භෞතිකව අයින් කළා ඉවරයි. අපිට ලැතිනි ඉන්න බෑනේ එතන. ඉතින් අපි සම්බ්‍රහ්මචාරින් වහන්සලා කියලා කියන්නේ ඒකට භාවනා කරනවා කියලා කියන්නේ ලේනෑකමක් නෙවෙයි මෙතන තියෙන ඕනෑකම. අපි තව කෙනෙක් පනව ගන්නවා අමාරු ඇති මම වීණ කරන ඔබ මට කණ්ණාඩියක් වෙනවා. මම ඔබට කණ්ණාඩියක් වෙන්නම්. ওই දෙක තමයි අපි කරන්න තියෙන්නේ. ඒ නිසා අපි මේ ධර්ම පවුල ඇතුළත සාමාන්‍ය පවුලේ ප්‍රශ්න වලට යන කවුන්සලර් කෙනෙකුට බැරි විසඳිල්ලක් මතට විසඳෙනවා. ඒ වගේම අපිට තරණ පතන්න කෙනෙක් බුදු ආඳුරු නෑ දැන්. හැබැයි බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නවා. ඒකට ගියාට පස්සේ පේනවා මේ අද තියෙන අධහන රෝගයට අද තියෙන ඕනි ප්‍රශ්නයකට මේකට හැමදාම පැය පැයක තුල වාඩිලා භාවනා කරන්න ගෙදර කොච්චර සමයක් වෙනවද කියලා හිත. ඔය එකම ප්‍රශ්නයක් අත් හිටින්නේ නෑ. ඉතින් අපි හිතනවා ඊට වැඩි හොඳයි කවුන්සලර් කෙනෙක් ගන්න එක නැත්නම් මේ සයිකියාට්‍රිස්ට් කෙනෙක් ගන්න එක හොඳයි කියලා. මේක ඇතුලේ තමයි සයිකියාට්‍රිස්ට් තමයි ලෙඩා සතියමයි බේත. ෂෝට් සර්කිට් වෙච්ච ගම ටෙන්ෂන් එක බහලා යනවා. ඒක උපයන්න ඕන. අපේ සම්බ්‍රහ්මචාරින් වහන්සේලාගේ ආදරේ උදුර ගන්න බෑ අපට. අපි උපයන්න ඕන. උපයන්නේ කොහොමද? ඒගොල්ල කෙරේ විශ්වාසයක් කියලා බෙදා හදා ගැනීමේදී මේ ටෙන්ෂන් එක අයින් කරන්න බලා ඒකට නිවන් දකින්න ඕනේ නෑ. ඒකට තියෙන විශ්වාසය විතරයි. ඒ නිසා අපි නැවත නැවතත් පතන්න ඕනේ. අපි කොයි තුත්තු කුඩේ හිටියත් හැම වෙලාවෙම අප්‍රමාදී නම් හැම වෙලාවෙම සතිය නම් එන්නේ අපේ සමාජිකත්වය අලුත් වෙන. අපි කොච්චර එලිගෙලි වාසය කරත් අපි සතිය වඩන්නේ නැත්නම් අප්‍රමාදේ වඩන්නේ නැත්නම් අපි කල්ප ගණන් ඈත් වෙනවා. ඒ නිසා අපි අපි විසිර යනවාද? විසිර ගියාට මේ කාලසටහන කඩන්න බෑ. පුළු පුළුවන් තරම් තම තමන්ගේ වෙලා සති පක්පම් පරියන්ක කරන්න. එතකොට අපි ඉන්නේ එකම net එකට වැටිලා. එකම භ්‍රමජාලයකට වැටලා තියෙන්නේ. එතකොට අපිට තනිකමක් දැනෙන්නේ නැහැ. අපේ සමගියව භාවනා කරන අය අපේ නෑයෝ වගේ අපිට උදව් කරනවා. ගරුතර ස්වාමීන් වහන්ස මෙය කාල පරිච්ඡේද දෙකකදී සමත භාවනා වැඩිීමේදී මාලත් අත්දැකීම් දෙකක් පිළිබඳවය. පළවෙනි එක වර්ෂ 3-4කට පමණ පෙර උදෑසන 6යි 8යි අතර. 1 සිට 10ට 10 සිට 1ටද ගණන් කරමින් උදරයේ පිම්බීම සහ හැකිලීමෙන් පටන් ගතිමි. සතිය බැහැර වී වෙනත් within වෙනත් සිතක් පැමිණි විට නැවතත් එකෙන් පටන් ගනිමි. විනාඩි 5න් පමණ සිත එකලස් වී උදරයේ පිම්බීම සහ ඇකිලීමේ නිරීක්ෂණය වෙනුවට හුස්ම ඉහළ පහළ ගැනීමටද මාරු වේ. මෙහිදී අශ්වය ආශ්වාසයේ දිග ගතියද අවසානයේ විරාමයේද ප්‍රශ්වාසයේ කොට ගතියද හොඳින් නිරීක්ෂණය කරන ලදී. ක්‍රමෙන් හුස්ම කිටි වී ගොස් ශුන්‍ය අවස්ථාවකට පැමිණීමේ මේ නිින්දක් නෙවේ. ශරීරයේ පුළුන් ස්වභාවයක් ලෙස දැනේ. ශූන්‍ය අවස්ථාව ගැන හොඳ සතියක්ද ඇත. මේ අවස්ථාවේදී විනාඩි 30ක පමණ කාලයක් වුවද රැඳී සිටිය හැකිය. නමුත් උදෑසන 8ට මේ නැවැත්විය යුතිය යන කල්පනාවෙන් ආරම්භ කළ නිසාද අටවන විට දිග හුස්මක් සමග සතියෙන් ඉවත් වෙයි. 2. වර්තමානයේදී උදෑසන 8යි 10යි අතර පෙර පරිදි උදෑසන 6ට භාවනාව පටන් ගත නොහැක. රාජකාරී කටයුතු නිසා. නමුත් පෙර පරිද්දෙන්ම 8 පමණ 8ට පමණ ආනාපාන සතිය පටන් ගනිමි. සතිය ආශ්වාස හා ප්‍රශ්වාස මත පමණක් රැඳී තිබෙන නමුත් අවසානයේ මාදුටු පාවන තත්ත්වයේ ශූන්‍යතාවයක් නොලැබේ. ප්‍රශ්නය 1 මේ මාගේ සතිය හෝ ආනාපානසති භාවනාව අඩපණ වීමක්ද? හේතුව කුමක්දයි දැනගැනීමට කැමැත්තෙමි. ප්‍රශ්න දෙක વર્ષ 3-4කට පමණ පෙර ආනාපානසති භාවනාව පිළිබඳ අජාන් බ්‍රහ්මන් ස්වාමින් වහන්සේගේ උපදේශ භාවිතා කළ අතර එහි කිය ඇති පරිදි තියුණු ආලෝක ධාරා හෝ නිමිති බොහෝ විට දකින ලදී. එනමුත් ඔබ වහන්සේගේ උපදේශවල නිමිති සඳහා ප්‍රමුඛත්වයක් නොදෙන නිසාද මට දැනට නිමිත්තක් නොපෙනේ. මේ සිදුවන්නේ භාවනාව අවසානයේදී තමාට මේ දේවිය යුතුය යන බලාපොරොත්තුවක් මුලදී තිබුණ නිසාද? නොහොත් තමා බලාපොරොත්තු දෙයක් මනසින් මවා පෙන්වීමක්ද ප්‍රශ්න 3 නිවන දැකීමට උපකාරී වූ ධර්මය අතහැරිය යුතු කාරණේ ගැන කෙලෙහි ගුණ සැලකීමක් වශයෙන් අප ධර්මයට සෑම අවස්ථාවකදීම ගරු කළ යුතු නැද්ද එසේනම් තථාගතයන් වහන්සේ සතියක අනිමිස පූජාව දැක්වූයේ ඇයි ඔබ වහන්සේට මෙම ධර්මය ලෝකයා වෙත වැඩි වැඩියෙන් ගැනීම සඳහා දීර්ඝායුෂ ප්‍රාර්ථනා අතර ඔබ වහන්සේ අපේක්ෂා කරන පරිදි නිවන් සුව ලබා ගැනීමට හේතු වාසනාව ලැබේවා. මේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අර ඇතිවෙච්ච හිස්තන නැත්තම් මේ විවේකී භාවයේ පුදුමාකාර බැඳීමක් ඇති වෙලා තියෙනවා. ඒක කොච්චරද කියනවා ඒක නොලැබීම කරදරයක් දුකක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒකට ලොකු ආකර්ෂණයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා මේ භාවනා ගමනේදී හම්බෙන හැම දෙයක්ම එතෙක් තිබුණු ගොරෝසු දෙයක් අයින්කරනද අඩයක් පිටිර පාවිච්චි කරනවා මිසක් මේ ලැබෙන දේවල් වලට ප්‍රේම කරන්න ගියොත් අපි කැහි ගෑනි දීලා ඔටු ගෑනි ගන්න වෙනවා ඊට පස්සේ ඒක නැතිවෙච්චම කනගාටු වෙනවා ඒ නිසා ඒක ලැබීම හොඳ දෙයක් මට පින තියෙනවා නිවන් දකින්න පුළුවන් බව තියෙනවා නමුත් මේ ලැබිච්ච දේට මේ බැඳීම දැක ගන්න බැරි වෙලා තියෙනවා ඉතින් සායිකවදසේක නොලැබීම මහා කනගාටුවක් වෙලා තියෙන නිසා අපි මම ඊයේ ධර්ම සාකච්ඡා දෙක මතක් කරා ඇලෙමැති රාමිට ගියාට පස්සේ ඉතින් අපි සාකච්ඡා කරනකොට කිව්වා මේ අරමුණක් කිව්වම කෙලෙසියක්. ඒක නමුත් බොහෝ කෙලෙස් වලට දන්න අරමුණ ටිකක් තමයි. දන්න කෙලෙසියක්. ඉතින් අරමුණක් ගෙවිගෙන යනවා ගැන කෙලස් කියවෙනවා. කෙලස් කියනකොට පස්සේ අපි යනවා ওই විවිධක තැනකට. ඊට පස්සේ ඉතින් විවිධකට යම ඒක සාකල්ලියම හොඳ දෙයක් නෙවෙයි කාටවත් එකට විරුද්ධ වෙන්න බෑනේ. නමුත් ඒක සාකල්ලියම හොඳ නෑ. මොකද ඒක නැති වෙච්චාම දුකක් වෙනවා. ඉතින් මේකට බැඳීමක් යට තිබිලා තියෙනවා. ඒක දකින්න ඕනේ අපි. ඉතින් ඒක නිසා ඒක සාකල්ලියම නැති වුණාට පස්සේ නෑ. නැති වෙනම ඇති වෙන දුක කියන්නේ ආය අරමුණක් ආපේලාවෙන්නේ. එතකොට අරමුණ ද්වේෂයක් තියෙනවා. අර විවේකයට මනාපයක් තියෙනවා. දැන් මේක මේකෙන් ගැලවෙන්න තියෙන ක්‍රමය තමයි බුදුසසුනේ බෙන්නන උපක්‍රමය තමයි කෙලෙසයක් ආවත් කෙලෙසයක් නැත්තම් දෙකටම සමහිත. ඒකට යන්න බැරි හේතුව මේක එක සැරේ දැකලා තියෙනවා. මේක හිතන්න 18 සැරේ 20 සැරේ 30 සැරේ 40 සැරේ දකින්නවනම් කෙලස් තිබුණත් කෙලස් නැතත් එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙනවා එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවනම් කෙලස් තිබුණාට ඉෂ්ටිරහානියක් වෙන්නේ නැහනේ කෙලස් නැතිකම තිබුණත් ඔක බුද්ධියට සින්න වෙලා නැහනේ මේ දෙන්න මාරු කරනකොට හිත විමුක්ත වෙනවා මේක වෙලා තියෙන්නේ යාට ලැබිච්ච මේකට ද්වේෂය එකක් සමා වෙන්න අනවශ්‍ය නිකන්තියක් ඇති වෙලා තිනවා අයස්කාන්ත ගතියක් හන්දන් ගතියක් අනිතික ඒක නැවත ඇවිල්ලා නැහැ දැන් කරණ තියෙන නැවත ඉඳන්නේ එන ගමන් බලන්න එනකොට එනකොට ඕකේ තියෙන සිල්ලාට එන්නේ නඩු වෙනවා. එතකොට අපිට පේනවා කෙලස් තිබුණත් නැත සමහිතේ ඉන්න පුළුවන් තත්ත්වයට යාට සුදුසුකම් ප්‍රවණතාව එනවා. ඒක තමයි පළවෙනි එක දෙක කියනවා නිමිටි ඉස්සර පෙන්වන දැන් පේන්නේ නැහැ කියලා. ඉතින් බුදුචාන් වහන්සේගේ තියෙන විදියට හැම නිමිත්තක්ම කෙලේශයක්. ඒක අංගුත්තර නිකායේ ඒකක නිපාත තියෙනවා සනිමිත් සූත්‍රය කියලා එකක්. සනිමිත් වර්ගය සනිමිත්තං කෝ භික්ඛවේ uppajjati papaka kusala dhammano animittan. තස්මින් ඒව නිමිත්තේ පහානේ තං අකුසලං පජහති. හිතට නිමිත්තක් ආවා කියන්නේ මහණේ කෙලෙසයක් කෙලෙසයක් පහළ වෙන්නේ නැහැ නිමිති නැතුව. ඒ කෙලේ ඒ නිමිත්තම ඉවර වෙනකම් බලන්නේ හිටියොත් කෙලෙස ඉවරයි. ඒක මේ නිමිත්ත කාමේ නෙවෙයිනේ. ඒ නිසා මේ නිමිත්ත හොඳයි. මේකට බැඳුනොත් කාමයට බැඳෙනා වගේම අඩුපාඩුවක් තියෙනවා. නිසා නිමිති වල විරුද්ධ වෙන්නත් එපා. ආවට ගණන් ගන්නත් එපා. සනිමිත්, සනිදාන, සසංඛාර, සවේදනා, සසංගී ලස්සනන සූත්‍ර 10ක් ඒ හැම අරමුණකම හැම කෙලෙසයක් උපදින්නේ ওই රූප වේදනා සංඥා සංකාර ඇතුව. ඒක දන්න එක ලාභයක්. ඊට පස්සේ භාවනාව කියන්නේ උපදිච්ච නිමිත්ත ගෙවෙනකම් භාවනා කරන. ගෙවෙනවා කියන්නේ කෙලස් ගෙවෙනවා. ඒක විපස්සනා. නිමිති මතු කරන්න ගන්න භාවනා සමතේ. නිමිති ගෙවෙන්න මේ මේ අර්ථකතනේ දීලා භාවනා කරනක විපස්සනා වේදී අර සමත වර්සස්නා දෙක දැන් ඔය ගත්ත ඔය උපකරණ සූත්‍රය වගේම අනුග්‍රහිත සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකෙදී සරුවචනන්සේ දේශනා කරනවා ගොවියෙක් ගොවිතැන් කිරීමත් එක්ක බලනකොට සමතය කියලා කියන්නේ තනකොළ අයින් කරලා පලිබෝධ අයින් කරලා භෝගීට වැවෙන්න ඉඩ ගන්න පොළොව වහගෙන. ඊට පස්සේ විපස්සනා කරනවා කියන්නේ ඒ භෝගයම අනවශ්‍ය අතු ගොවියා විසින්ම කපලා දාන. කප්පාදු කරනවා. ගොවියම හදපු එක තමයි. ඒව කොරි වුණොත්, කොළ වුණොත්, මගුල් දැල් බැඳුනොත් ඒ අතු කැපුවේ නැත්නම් ඒ අයින් කරපු නැති අත්ත ඒ ගහටම පිළිකාවක් වෙනවා, පිළිලයක් වෙනවා. ගොවියා විසින්ම කපනවා. ඒ වගේ තමයි ධර්ම විශ්ින් අපි උසස් කරන්න කරන්න කරන්න ධර්මය අල්ලගත්තොත් බුදුන්ස කියනවා පහුරකට උපමා කරලා ධම්මං හෝ භික්කවේ දේශිස්සාමි නිස්සරණත්තාය නෝගහනත්තාය. එගොඩ වීම සඳහා පමණයි ධර්මය පාවිච්චි කරන්නේ අල්ලා ගැනීම සඳහා නෙවෙයි. ඒක නිසා හරිය අමාරුයි අපිට උදව් කරපු කෙනෙක් අතාරිනවා කියන්නේ. ඒ නිසන්වනේ තියෙන විශාල පිටිය ගන්න විචිත්තයක්. ඊ කට්ටිය දැකලා ඇති. අත්නමක් ස්වාමීන් වහන්සේලා කාන්තාපුරට කොට වෙන්නේ. ගමෙන් ගෙදරින් අයින් වෙන්න. උඩට ගොඩ වෙලා උඩට ගොඩ වෙච්ච ඉනිමකට පයින් ගන්න. ඉනිමකට පයින් ගන්නවා කියන එක මම නොසන්දානෝ කැමන දහපතර පට්ටු පතුරු වැඩක් නේ ලෝකේ. උඩට ගොඩ වෙන්න හේතුච්ච ඉනිම මේ ඉනිමක තිබුණොත් බහින්න හිතෙනවා. නැගලා කියනවා කණ්ඩ මොනක් නැති වුණත් නිවන් දැකලා මිසක බහින්නේ නැහැ. ඉතින් අපි නිස්සන්නවනේ හරීම කැපිපේන જાතියක් ඉනිමකට පයින් ගහන සම්බන්ධව. ඕනේ උදව් කෙරුවක් කවුරු රූට ගැහුවා. ආයෙම ලේසි උත්තරේ. මිනා වෙනවද? සාමාන්‍ය නෝම් එක අපේක නැතු මේ ඌට ගැහුවේ නැත්තම් වෙදන්නේ. ඒ උදව් හරිය ගිහින් නැහැ. වෙට්ටි ආදලා මූඩිය වහන්න ඕන. ඒක කරන්න බෑ. කාටවත් කරන්න බෑ. ඉතින් අපි බලනවා පුළුවන් තරම් ඉතින් ඒ උදව් කරපු මනුස්සයා කොළඹවත් එක සෙල්ලම් කරා වගේ ඌගේ ඌගේ බැඳුනට පස්සේ ඒකෙම උණහිනවා. මේ ලෝකේ බුදුජානසෙ දේශනා කරලා තියෙනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේදාය. මේ ලෝකේ තියෙන කිසිම ධර්මයක් ගෙවදින්න තරම් වටින දෙයක් නැහැ මහණෙනි කියලා බුදුහාමුදුරු කියනවා. ඒ බැඳගෙන තියාගෙන රිංගගෙන ඉන්න තරම් මොනම දෙයක්වත් නැහැ. ඉතින් බුදුහාමුදුරු දිහාල දැකලා නෙමේ කතා කරන්නේ. මේ සකත වේන්ද්‍රයට මේක කියන්නේ. මොග්ගලණ සාන්දට ඇහෙනවා. පස්සේ දවසක මොග්ගල්ලාන සාංශි දිවි ලෝක යනවා. යාම සක්ත දෙවියන්ගේ ගාම එන පාටියක්. වෛජන්ති ප්‍රාසාදේ හදලා ගෙට ගෙවදීමේ උත්සවය. ඒටි තුරංගනාවියෝ අප්සරාවෝ පංචතූර්ය නාදේ එකම තනකෙලියයි. මුගලන් සාංශි වැඩපු ගමන් සක්ත දෙවියන්ගෙනවා සෝතාන් වහන්සේ ඉදු ගන්නවාද වැඩපිළික ලොකු දෙයක් වඩින්න කියලා සාතුරෝ බාර අරගෙන කියනවා අද අපේ උත්සව දාසක් ස්වාමීන් වහන්සේත් කැමැතිද? මම මේක වදින්න හදන ගේ බලන්න යන. කියන්නේ වෛජන්ති ප්‍රාසාදේ. ආ හොඳයි. ඉතින් මෙහා පෙන්නනවා සත්මාල් ප්‍රාසාදේ මෙන්න සුරංගනාවියෝ මෙන්න පංචතූරිනාදේ මෙන්න තට්ටු. හිතා ගන්න පුළුවන් නේ. මේ චෛත්‍ය ඇදුවට පස්සේ මේ ආමතුරු කට්ටිය අරගෙන ගිහිල්ලා පෙන්නයිනේ. කාටද ආඩම්බරනේ? ඉතින් හොඳ බලබල යන ගම මුගලන් සාංශ කරන්නේ මේ වෛජන්ත භාෂාවේ සම්පූර්ණ වැවක් උඩ පාවෙන්න හදනවා. ඉර්ධයක් කරනවා. දැන් මේක නිකන් <clears throat> පිම්පොම් බෝලයක් වතුර දැම්මා වගේ තියෙනවා. මේකට ආරිපුත් මුගලන් සාංශේ වන්න වම් ඇඟිල්ලේ මාපට ඇඟිල්ලෙන් අනිනව වෛජන්ත ප්‍රාසාදයට වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට බෝම්බ ගෙවුවා. බංගාල සම්පූර්ණ එක වෙවුලන්න පටන් ගන්නවා. එතකොට අර දිව්‍යාංගනාරකෙන් පැනලා පංච තූර්ද වාදනේ නැතුව මේක එකම 911 එකක් වෙනවා. මේ ශක්ත දේවෙන්දරගේ ෆුල් අප්සෙට්. ඒකට අහනවා ඔබට බුදුහාමුදුරේ එදා අම්බෙච්චලා මොනවද කිව්වේ? අබ්බේ ධම්මාන ආලං අබිනේරයි. ඒව දින්න තරම් වටින දෙයක් නැත්තම් මේ මයි ජයන්ති ප්‍රාසය දක් කළාට මොකද්ද මේ නටන්න නැටිල්ල? ඔබට පේනවනේ මේක හෙල්ලෙන සුළු එකක් කියලා. බුදුහාමුදුරුවෝ කියන බොහෝම ආසාවෙන් බාර ගන්න තියෙනවා. ඒව දින්න තරම් වටින දෙයක් තියෙනවා කියලා. නෑයි කියලා බණේ තියෙන්නේ මේ ඇවිල්ලා ගෙවෙදීමේ මගුල. මොනම දෙයක්වත් නැහැ. තියෙනවා නම් මරණයේදී ඕක ගෙනියන්න පුළුවන් වෙනවා. ස්වභාවය ගරු කරනවා නම් වටින දෙයක් කියලා එහෙනම් මරණය දෙගෙන යන්න පුළුවන් වෙන්න බෑ. පුළුවන් ද ගෙනියන්න. ගණන්කාරකම්, අයිය දිනකම්, නම්බුකාරකම්, අල්ලි දිනකම්, ආඩම්බරකම්, නිලේ දිනකම් මේ ඔක්කොම කම් මෙලවෙන් යනකම්. යාවත්තු එකක්වත් වළංගු නෑ. ඒ ස්වභාවික නම් ඒක එයි. මේක වැඩ ගන්න එකක් තියෙන බුදු දහමසේ ධර්මය ප්‍රයෝජනෙයි සලකලා තියෙන. යුටිලිටි වැලිය විතරයි. අපි කොච්චර නම්බුකාරකක් දෙන්න ගියත් ඒ දීමෙන් වෙන්නේ අපේක්ෂණය පන්නනවා. කරුකලීතු නැති දෙයකට කරුකිරි නිසා වික්ෂණය පන්නනවා. ක්ෂණය තමයි වික්ෂණය රකින්නවා. ධර්මී තියෙනවා. සබුදු ජනනි ධර්මයට සැලකුවා. ධර්මයට පුරුතක් නිසා සැලකුවා. ඊව පසු දාපසු පස්චාත් කාලින් යන දාට ආදර්ශෙ පිණිස සැලකුවා. නමුත් ජීර්ණාංශක ධර්මයෙන් ඇති වැඩක් නැහැ. බුදුන් වහන්සේක ඒකට වෙලා ඉවරයි. ඒකට කියනවා භණ්ඩාගාරික භණ්ඩාගාරික පරියත්තේ කියලා රහතන් වහන්සේලා ධර්මයේ ඉගෙනගෙන කන්නේ කියලා දෙනවා. ඒක රහතන් වහන්සේට ඒකට හැංගීමකින් ඒක නිසාම අර්ථකථනයක් දෙනවා. නිකමට හරි නිකමට හරි බුදුජානනාංශට උපස්ථාන කරන කාලේ දාන මේ ආනන්ද හැමතුරු රහත් වුණා නම් ඔය එකක්වත් මතක තියාගන්නේ. පළවෙනි සංගායනාවට ඔක්කොම මතක තිබ්බේ ඊට ඉස්සර දවසේ රෑ වෙනකම් රහත්ුනේ නැහැ. රහත්ුනා නම් මොකටද මතක තියාගන්නේ? ඒගොල්ලෝ ඒවා යෝග. අහුවෙන්ද කිය ගමන් අතෙන් අයින්කොට ඒක කියනවා මේකෙන් අයින්කොට මේක කරන බුදුම නොලෙජ් එකක් නේ. ඒකේ ඉන්නේ දැන් මේ පස්චාත් මේ මේකෙන් පස්සේ. ඒ නිසා මේ දැනසික බොනාන උපක්‍රම වලින් කියලා දීලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ කොළගුණ සැලකීම පයින් ඉනිමකට උඩට යන්න ගිහින් ඉනිමකට පයින් නොගහදී තිබෙන හොඳ දේවල් මේ සමාජයට විතරයි. හැබැයි ආර්ය විවහරයට ආර්ය ලෝකයට වෙනම අගයන් ආඩම්බරයක් තියෙන්නේ. වෙනම පද්ධතියක් තියෙන්නේ. ඒක අපිට මේ තේරවාදී අපිට යම්මිටම හම්බෙච්ච තෑග්ගක්. අපි තාමත් මේ ලෝකයාගේ අගයන් ආඩම්බරයත් එක්ක තියාගෙන අර තේරවාදී පොට්ටේ පැත්තක තියලා මේකත් එක තමයි ඉන්නේ. නමුත් අපි කවදා හරි ඒක විවෘත කරලා බලුවොත් ඒක සාධාරණව කහ කැල දෙකට කැඩුවා වගේ තියෙනවා. කර්මා කරලා අඩු ගන්න. ඒක පැත්තකට දී කරන්න බෑ. මේ දන්න අගයන් ආඩම්බරයට සමාන වටිනාකමක්වත් දෙන්න ධර්මයට. එතකොට ධර්මය අපට අනුකම්පා කරලා අපි ගෙනියයි වෙන පැත්තකට. ඔක්කොම වල් මං ඉතින් ඕවා කියනකොට අපි යන් ප්‍රශ්න කියමු. ඒක තියෙනවනේ ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ සතියක ආමිස් පූජාව දැක්වුවේ ඇයි කියලා. ඒක තමයි මං කිව්වේ ඒක. ධර්මීට කරන ගෞරවයක් වශයෙන් කරනවා. ඒක මේ පස්චිම ජනතාවට කරන ආදර්ශයක් ඉතුරු කරනවා. පෙරවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. ඊයේ සවස ධර්මදේශනයේ ඇසුරින් භාවනා නොකරන වේලාවට තමාගේ සිත අකුසල් සිතුවිලි කරා යා නොදී රැක ගැනීමට තමා කරන වැඩෙහි සිහිය යොදා ගැනීම සුදුසියයි මට සිතේ. එසේ නමුත් gedara dora වැඩ කරන විට එසේ කරන ආකාරය සිතුවිලි කෙසේ පැවැත්විය යුතුද යන්න සරල උදාහරණයක් ගෙන පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. උදාහරණයක් වශයෙන් තේ කෝප්පයක් සේදීමේදී මූණ සේදීමේදී යන আদি වශයෙන්. ඒ නිල්ලඹට භාවනා කරන වෙලාවක දෙපාර්තමේන්තුවක ස්ථිරලේකම්තුමෙක් ඇවිල්ලා හිටියා නෝනත් එක්ක. භාවනතු වයසක ලොක්කා ඉතින් ඇවිදින්නත් බෑ ඉතින් වයසයි. ඉතින් අපි අර භාවනා මධ්‍යස්ථානයේ පැන්ට්‍රි පැන්ට්‍රි හදලා තිනවා. ඕන කෙනෙකුට ගිහලා තේ එකක් හදාන්න දෙන්න පුළුවන්. තේ හදලා දෙන්න කවුරක්වත් නැහැ. ඒ වගේම කිව්වා එක එක නඩ කතා කරන්න එපා. තම තමන්ගේ වැඩ කරගන්න කියලා. දැන් ලොක්කා ඉන්නේ අපිත් එක්ක උඩ ආරන්නේ නෝනා ඉන්නේ වල්ලා භවනා මැදත්තා. ඉතින් අන්තිම දවසේ මෙයා මේ මේ වගේ රැස්වෙච්ච වෙලා මෙයා කියනවා මගේ ජීවිතේ පළවෙනි දවසේ මම ගිහිල්ලා තේ එකක් හදාන බිව්වා. පැන්ට්‍රියට ගිහිල්ලා කෝප්පේ හේදුවා වතුර එක රත් කරා. මම කරන්නේ දැන් ඒක ටී බෑග් එක දැම්මා. ලොක්කලාට මට කිරුව මිසක ගෙදරදී මොනවක් කරන්නේ. ඔය දෙන්න උනේ ඕපයි දෙන්න. ඉතින් කොහොම හරි ගෙදර නෝන මත ඉන්නනේ. අනේ තරහ මං ඉතින් කියන බොරු කියනවා නම් ඇත්ත මට බනින්නේ. මේ මනසේ තේක හතලා බීලා. දැන් බීලා තේක යුරන්ස්ලා පොදලා තියන්න eBay මේක දැන්. පොදලා තිබ්බට පස්සේ ඉදුණොත් තේක නොබී හිටියනම් හොඳයි කියලා. කොච්චර වැඩ ගොඩක් තියෙනවද කියලා අහනවා එක තේකක් හදන්න. ගෙදර ඉන්නකොට උනට මේ ඒකක් ගේන මේ කියලා දුන්නට පස්සේ ඒක හොදලා තියෙනවා. එදාට තේබොන්නේ නැහැ. hinaවෙන්න ඉන්න බා. ඒක නිසා අපි එදිනදා කරන වැඩ තව කෙනෙක් කෙරුවොත් කවදාකවත් අපි අනුමත අනුගමනය අපි ඒක ඇප්‍රීෂিয়েට් කරන්නේ අපි හිතන ඒගොල්ලෝ කරන්න ඕනේ. එතකොට නෑ දැන් තමන් කරන දේ අනික අප්‍රීෂিয়েට් කරුවේ නැත්නම් ඒකට තරහ වෙනවා. නමුත් තමන් කරගෙන ගියොත් අපේ අම්මා ඉන්න කාලේ කියනවා බත්තටයක්ගේ කතාව. බත්තටේ කතාව. ඒ වියට ගිල දැම්මා. ඒක පැලයක් ආවා. ඊටසේ පැලේ ගලවලා ගිහිල්ලා තවාණෙන් ගලවලා ගැත්තන හිතෙව්වා. ඊට පස්සේ නිලුම් රෝග ආවා. ඊට පස්සේ ඒක නිලුම් රෝග නැති වෙලා මුල්ලල්ලා හැදිලා අතුවිත වීදි හැදුනා. ඒකල අවුගේ කර වෙලා ඊට පස්සේ කවුරු වෙලා කපනවා. කපල ගිහිල්ලා කමතේ දානවා. කමතේ දාලා හරක් ලව්ව පාගනවා. පාගනකොට ඇටේ ගැලවෙනවා. ඊට පස්සේ විදුරු කාටු අයින් කරලා ඇට ඇරගන ඊට පස්සේ පාහිනවා. පාහිලා ගිහිල්ලා අටුවේ දාලා ඔහි අවුරුදු ගණක් තියෙනවා. එක්ක තම්බලා තියෙනවා නැත්නම් නිකන් තියෙනවා. ඊට පස්සේ තම්බනවා මෙයා. නැත්නම් නිකම්ම කොටනවා. කොටනකොට ඔන්න පිටලෙල්ල ගලවලා ගිහිල්ලා ඊට පස්සේ නූඩ්ඩත් කලවලා ගියාට පස්සේ දැන් මේකට හාල් කියලා කියනවා. ඊට පස්සේ අතුල දාලා තම්බනවා. ඒ තම්බපුවාම දැන් ඉතින් අර දෙන්න තියෙන දසවද තේරම තීලනේ තියෙන්නේ. ඊට පස්සේ මේ බත්තටේ අරගෙන මේ මිනිස්සයා එළුරුත් එක අනලා කනකොට උගුරෙන් පල්ලයට යනකොට බත්තටේ අම්මෝයි යාගෙන බහිනවලු පල්ලයට ඉවරයි. උගුරෙන් පල්ලයට යනකොට අම්මෝ කියාගලු යන්නේ. මොකද මේ බත් පැටේ එතෙන්ට එන්න ගිය කතාව කිසි කෙනෙක් අගය කරන්නේ නැහැ. එනිසා ඥානන්ද සාංශ කියනවා අර චිත්ත නිවේලු නිසන්වනේ අඳින්න ඕනේ. අඳින්නේ කියනවා ගන්ධක් උඩ හාමුදුර කෙනෙක් එකටගෙන කට අරගෙන ඉන්නවා 10ක් 15ක් බත් පැටයක් උස්සගෙන ඇවිල්ලා කටට ඔබනවා. හාමුදුර කෙනෙක් රකින්න ඊය කොච්චර මහන්සි වෙනවද? ආමතුරණ තියෙන දැහැඟීමක් මේ බත් පිළිපඳන. එක මාළුවක් තියෙනවනම් මාළු නැත්තම් වටනකමක් තියෙනවා. මාළු 32 බෙදුවට පස්සේ. අගයක් එනවද? ඇති ඇති ඔන්න නිකන් නගේ. ගහරියට අරමනදට බයින්නවා. අඳින්නගේ දේවල් ඊයේ කඩන තැනකට එන්නේ. අපිට කිසිම දෙයක ඇප්‍රීසියේෂන් එකක් නැහැ. තමන් කරගෙන කරන්න ගියොත්. ඒ නිසා ඉදින්දා වැඩ කරනකොට සතියෙන් හොඳට බලන්න මේ කරන වැඩේ තමන්ට ලැබෙන ආස්වාදේ නැත්නම් තමන්ට ලැබෙන ප්‍රතිලාභේ සහ කරන වැඩ ගත්තොත් කිසිම වැඩක් නැහැ මේ ලෝකේ ප්‍රතිලාභ වැඩ වැඩි වැඩ අඩු බුදුමාකාර කරදරයක් ඊයදින් වැද්ද විතර දක්ෂ මොකෙක්කත්ම නැහැ මොකෙක්කත්ම නැහැ අපි වවාගෙන කනවා අරුණ නැති වුණ දැනකින් අලයක් හරගත්ත කෑව ගියා. ඉවුණ සතෙක් මරුවා අම්මා ගත්ත කෑව ගියා. ඒ නිසා දමං කරන වැඩ සතියෙන් කරන්න පටන් අරගත්තොත් බොහෝම ඉක්මනට ඇති කියන්නේ ඉගෙන ගන්න. ඕන නැති සුඛෝභෝගී දේවල් කරන්න කන්නේ. ඒ නැති නිසා තමයි අපි මේ පාරිභෝගිකත්වයට වැටලා තියෙන්නේ. සුඛ උපකරණ අන්තර උපකරණ ගොඩාක් තියෙනවා. අරකට කරනවා මේකට කරනවා ටිකක් කාලෙ ඔක්කොම විසිකොනවා. එලෙස කාටට දීලා හොදපන් කියනවා. ඉතින් මේ ගත කරන්න ගියාම අපි විනාශ කරන ප්‍රදේශය අපිට කිසිම හැඟීමක් නැහැ. වග වෙන්න ඕනේ හැම එකටම. ඒ තමන් නාස්ති කරන හැම එකටම තමන් වග වෙන්න ඕනේ මේ පරිසර දූෂණය පැත්තේ. එහෙම නැත්නම් මේ පෘථිවිය රත් වෙන එක පැත්තේ. නැත්නම් ඛණ්ඩ නැති ජනතාවක් කොච්චර දෝ ඉන්න ලෝකයක අපි මේ ආහාර වල පිණුම් ගහන්නේ. ආන්නේ බව දැනෙන්න දවස පුරා කරන වැඩ සතියින් කරනවා නම් බුදු කෙනෙක් ඕනේ නැහැ බුදු හමුරොත් එක්ක ඉන්නා වගේ තමයි. ඉතින් ටික ටික දාන්න. පුළු පුළුවන් වෙලාවෙ දාන්න. මට ධම්මික හමුදුර කිව්වේ මට භාවනා කරන්න ඉඳ ගන්න කොහොමඩක්වත් වෙලාවක් තිබුණ කාලයක් නෙමෙයි සෙකන්ඩ් ඉයර් එක අපි ඉස්කෝලේ යුනිවර්සිටි එකේ. සක්මන් කරනවා කිව්වොත් මට ගල් ගහයි ඒ කාලේ ඒ තරම්ම මම කඩප්පුලියක්. භාවනා කරනවා කියලා මොකෙක්වත් හිතන්නේ නැහැ. උදේට දක්මදිනකොට ඔබ තනියමනේ ඉන්නේ. දක්ගුරුදොර දක් බෙහෙත් ටික අරගනින් මදින හැටි බලපන්. ඒ දැනෙන ටික බලපන් කොහොමද කියලා. පෙපමින් රස බලපන්. බුරුසු දත්ත දතේ වදිනකොට බලපන් මිදුරු ගහේ පතේ වදිනකොට බලපන්. ඊට වතුර ටිකක් ගන්නකොට බලපන්. හැමදාම කරපන්. රත්ම දිනකොට. ඊට පස්සේ තව එකක් ඉගෙනනවා. තමා වෙනවද කිව්වොත්. යුනිවර්සිටි එකේ ඉන්නවා මේ වගේ හාමුදුරුවෝ. මම ගිහියනේ. වැඩිම සිගරට් බොනවා. වැඩිම රැයට කනවා. ඇදීම වලට ගිහිලා ටච් ගීත වාදිත විසූප දර්ශන මාලා අනිලිපින ධාරණ මණ්ඩන සේරමත් කරනවා. කරලි ඉවරලා එළියට බහලා සාන්ත විදිහට හාමුදුරුවන්ට මේ කියන්න බණ කියනවා. මටයි ධම්මික හාමුදුරන්ටයි පෙනෙන්න බෑ හාමුදුරුවෝ කියන එක. සමාවෙන්න. ධම්මික හාමුදුරුවෝ මට කියනවා කහ පාට සිවුර දකින්නට පුදුම තරහ යනවලු. එසමයි මුත්තේ උඹෙත් එහෙමලු. ඉතින් අපි මම තරහ යන්නේ මට පේන්නේ ජාතික ජෝකර් කෙනෙක්. ජාතික මට්ටමේ විහිළුකාරය. පුදුම රඟපෑමක් නේ රඟපෑන්නේ. ඊට පස්සේ කිව්වා කහපාට දකින්නකොට සතුටුමත් වෙන්න පුරුදු වෙන්නේ කියලා. නැත්තම් තද වෙනවා. නැත්තම් මේ විහිළුවකට ලක් වෙනවා. ඉතින් මම මේක කරනකොට දැන් ගෑණියක් කහපාට සාහරයක් අතන් ගියත් මෙන්න සතියේ මේ මට මේ කහසාරිය සහකාරියක් කරගන්න ඕනක නෙවෙයි. මේ කහපාටට සතියට. මොනවද කියන්නේ තියෙනවද? ඒ වගේ අපි අතනේ මෙතනේ පොඩි ටැග්ස් දෙකක් දා ගන්න ඕනේ දවස් පුරා ගත කරන ගමන් මේ මේ සංඥා වෙනකොට සත්‍යමත් වෙනවා. ඒකට අපි ටැග්ස් දානවා කියලා කියන්නේ. ඒ ටැග්ස් දෙන්න පස්සේ දවසකට එක දවසට එකක් ඇති. හැබැයි ඒක නීතිපතා කරන්න ඕනේ. ටික කාලයක් කරන දෙකයි, තුනයි, හතරයි, පහයි, හයයි, හතයි. එමෙම කරනකොට දැන් අපි කැම වේලක් කැම වෙට පිඟාන හොදන වෙලාව සත්‍යමත් වෙනවා කියලා ගත්තොත්. කාලි ඉවරලා පිඟාන හොදන වෙලාව සත්‍යමත් කියලා ගත්තොත් අපි හැමදාම මේක බලා ගන්නවා ටික ටික ටික ටික දාන්න. ඊට පස්සේ මේක වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි එකතු වෙලා එක එක කනා කරන දේවල් අනික අයට කිව්වට පස්සේ ඒගොල්ලෝ කියනවා මම මෙහෙමත් කරනවා මෙහෙමත් කරනවා කියලා. ඒ හොඳ දේවල් විතරක් නෙවෙයි. අත්‍යවශ්‍ය වර්ධින හැම වෙලාවකම ඒක සතියට අපි කියන්නේ නිමිති ගන්නවා. ටැග්ස් තියනවා කියලා ගන්න පටන් අරගත්තොත් ඊට භාවනා මධ්‍යස්ථානයකට යන්න සුදු අඳින්න අටසිල් ගන්න බාපණ දාන්න මොකුත් ඕනේ නැහැ. ඉන්න තැනක දාන්න පටන් අරගත්තාම නිතරම අපි බලන දේ නිකන් මතු පිට බලනවා නෙවෙයි මේ පූර්ව නිගමන වලින් තොරව ප්‍රතික්‍රියාවකින් තොරව unassuming බලන්න පුරුදු වෙනවා. එතකොට නිකන් දවසේ සම්පූර්ණ ටෙලි ඩ්‍රාමා එකක් වගේ. දවසම පේන්නේ මේ මේ ටෙලිඩ්‍රාමා එකක් බලන ඉන්නවා. ඉතින් එතකොට මේ තද වීමක් එන්නේ. තද කේන් කියන්නේ මේක හාස්‍යයක් මේක නාඩගම නෙවෙයි යන්නේ. ඉතින් රණ්ඩු වෙන්න දෙයක් නැහැනේ. නාඩගමක් තියෙනවා. ඉතින් ඒක නිසා මම මම ඉන්ටර්නෙට් එකේ තියෙන පොතක් "Oh Meditating Moms and Dads" කියලා. දරුවෝ දෙන්නෙක් හදන අම්මයි තාත්තයි දෙන්නා භාවනා කරන අම්මා අම්මලාට සහ තාත්තලාට උපදෙස් කියලා 108ක් කරුණු ලීලා තියෙනවා. ඒ 108ටම ඒ දරුවෙක් එයාගේම දරුවෙක් කාටුන් ඇඳලා පෙන්නලා තියෙනවා. දරුවෙක් හදනකොට අම්මට හම් වෙන අත්දැකීම. ඉතින් ඒ ඒ අම්මා මේක මට පෙන්වා ගෙනලා ඇමරිකාවෙන් ගන්නේ. ඊට පස්සේ මං කිව්වා මේ ස්වාමීන් වහන්සේට වැඩවුව කියවන්න වෙලාවක් තියෙන්නේ දන්නේ නැහැ කියලා මම මේ පොත පටන් ගත්තා පළවෙනි chapters ටික. ඒ මං කියවල පහුවෙන්ද පොත දිහා ගන්න කිව්වා මට තියෙන අදහසක්. අපි mindful family කියලා නැත්නම් මයින්ඩ්ෆුල් ෆැමිලිස් කියලා ෆෝරම් එකක් හදනවා. මුළු පවුලෙම ඔක්කොම භාවනා කරනවා. අපි ඒගොල්ලෝ මේ පවුල එකතු කරලා ඒ දරුවෝ ලව්ව රචනා ලියලා ඒ දරුවන්ටම නැවත කියවන්න දීලා දෙමාපියන්ට එන ප්‍රශ්න සාකච්ඡා කරලා ෆෝරම් එකක් හදන්න. අනේ ස්වාමීන් වහන්සේ හරි වටිනවා. ඒක කරමු. අකෝයට කවුරුවත් සහයෝගයක් හම්බෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයා කිව්වා ස්වාමීන් වහන්සේලක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ නායකත්වය දෙන්න. හරිම කියලා එහෙනම් මම මේ පොත ලියනවා. පිටු 108ට ලියනවා. අපේ වාහන මධ්‍යස්ථානයේ අක්කර 108යි. කරුණු 108ක් තියෙනවා. කාටුන් 108ක් තියෙනවා මම ලියනවා. ඉතින් මම හරියට උත්සාහ කරා ඒක ෆෝරම් එකදීත් කරන්න කරන්න දුන්නේ නැහැ. පස්සේ පොත ලියලා අපි අච්චු ගැව්වා. අච්චු ගැව්වට පස්සේ මම මේසරේ ගියාට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම සෙන් භාවනාව කරේ. මට දෙවෙනි පුතා ඒක මම යන අවුරුදු 4යි. ඒ කොල්ල බඩේ ඉන්නකොට ටීචර් ළඟට ගිහිල්ලා කිව්වලු මට විවේක තියෙන මේ වෙලාවට මට භාවනා කරන්න. ඊටසකලු බඩදරු අම්මලාට භාවනා කරන්න බෑ. එයා රිජෙක්ට් කරා. යා කියනවා එම විය යුතු නෑ. මට සතිය පිටවන්න පුළුවන් නේ. ඉතින් භාවනා මැදස්ථාන ගියම්මකෝ. හැබැයි ඒක කරන්න බෑ කියලා අයින් කරා. මන්නේත් ගුරුවරයා තා කිරුවේ නෑ. අතෑරියනේ භාවනාව අතෑරියනේ මම කරා. දැන් ඔබ වහන්සේගෙන මුළු පවුලටම භාවනා කරන්න පුළුවන් කියලා මේ ඔක්කොම බාරගෙන තියෙන ඔබ වහන්සේ බඩදරු අම්මලා ආච්චි අම්මලා ඊළම ඉන්නවනේ. චෞබාසික අදහස හරි පළල්. දැන් මේක අපි මම එන්නේ ඉස්සෙල්ලා දැන් ජාත්‍යන්තර මට්ටමට ගියා. දැන් ලෝකෙ පුරා ඉන්නවා මට පවුල් 50කට වැඩි ගාණක්. මම ඔක්කොටම ආරාධනා කරනවා යම් කිසි පවුලක අම්මලා තාත්තලා දුවා දරුවෝ ফুল ටයිම් දාන්න එපා. සතිය කියන එක දන්නවනම් භාවනා කරනවනම් කරුණාකරලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙච්ච ගමන් ඕගොල්ලන් මේ පොඩි දඩුව ලියපු රචනා, අත්තම්මලා ලියපු රචනා, අම්මලා ලියපු රචනා තියෙනවා. එක එක්කත් පැවිදිලා නැහැ. ඉතින් අර පොතේ පෙරවදන ලියන්න කිව්වා මට. මේ instruction the hints for the meditating moms and dads. මම ලිව්වේ I am a registered bachelor. I have no rights to write anything upon the family life. But I am not a father, I am a grandfather. මට ඔක්කොම පේන්නේ මගේ දරුවෝ මොනුබරෝ වගේ. ඒක නිසා ඕගොල්ලන්ගේ දැනුම මට දෙන්න. මට උපන්න උපදෙස් දෙන්න පෞල් ජීවිත ගත කරලා නැහැ මම. නමුත් මම හරි සතුටුයි. ඉතින් දැන් මේ ඒකට නිවුස් ලෙටර් ගන්න පටන් ගත්තා. මේ කවුරු හරි ඉන්නවනම් මම මේ දෙනවත් කරනවා. ඒ දෙන්නට ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. බාමියෙන්ද කවුද කියලා ගෑන් ළමෙක් එක දැන් කරගෙන යනවා. මේකට පබ්ලිෂ් කරගෙන යන්න පටන් අරගත්තා. ඒ පෞල් ජීවිතය ගත කරන ගමන්, ඉදින්දා ජීවිතය ගත කරන ගමන් සතිය පිහිටුනකොට මේක විහිළුවට කරගන්න හැටි. ජෝක්යක් කරගන්න හැටි. කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඒකේ හැම જાතියින් වලම මිනිස්සු ඉන්නවා දැන් අපි ලා. වැඩිම ඉන්නේ ශ්‍රී ලාංකිකව තමයි. ඉතින් ඒ නිසා කරුණා කරලා මේ වෙලේ ප්‍රශ්නත් එකට ලියන්න උත්තරත් එකට ලියන්න මේකේ සමාජික වෙන්න. එතකොට අපි මේ කරන ප්‍රයත්නේ අද මේ මේ පරිශදයක හරියම අඩුයි පොඩි ළමයි එනවා. මේ පණිවිඩයේ නාකින්න නාකිච්චන්න දීලා වැඩක් නැහැ. නාකියෝ නාකිච්චෝ ඊට අඳ කොම්පෝස්ට් වලට ගන්න වෙයි. මරනවා වැඩන්නේ අපිට ඕන ගැතේ නාකි නාකිච්චෝ හරහා පොඩි උණ්ඩ දෙන්න ගත්තොත් ඒකට හෝල් ෆැමිලි ගන්න ඕනේ මේකට. මොකද මම හොඳටම දන්න දෙයක් තමයි අද දරුවෝ හම්බෙන වයසේ ඉන්න අම්මලාට තාත්තලාට ඒ දරුවොත් එක්ක ඉන්න වෙලාවක් නැහැ. දරුවෝ ඉන්නේ අත්තම්මත් එක්ක. දරුවෝ ඉන්නේ සීයත් එක්ක. සීයා උකුල ධාන කිව්වොත් එහෙම දරුවට ඇත්තකව අහන්න බලන්න හුස්ම දිහා කියලා අම්මට කියන්න වෙලාවකුත් නැහැ. පන්සලේ හැමෝම කියන්නෙත් නෑ ඕක. ඒක පොඩි එකාගේ හිතට යනවා. ඊළඟ යා 100ටම කියනවා අච්චම්මටම කියනවා. ඌ ඇත්ත එක වහන හුස්ම ගන්නකොට මට මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ඒක බුදුහමරණ කරන්න බැරි වැඩන්නේ. එසා නාකියෝ නාකිච්චෝ සවුත්තුම නැහැ. ටිකක් හොඳයි. හැබැයි එතෙන් හරියටම යොමු කරන්න මේ පොඩි උන්ට චොක්ලට් සීනි වල මුරුක්කු දීලා සවුත්තු කරන්න එපා. සතියයි අප්‍රමාදයයි දීලා පොඩි උන්ගේ ලැන්ග්වේජ් එකෙන් කතා කරන්න ඕන. එතකොට මේ ප්‍රශ්නට උත්තරේ එනවා. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ගැන ඔබ වහන්සේ දුන් උපදෙස් අගය කොට සැලකෙමි. සක්මන් භාවනාව තුළින් සත්‍ය පිහිටුවීම පමණක් සිදු වේද නැතහොත් ඉන් ඉදිරියට අධ්‍යාත්මික දියුණුවක් ඇති කරගත හැකිද යන්න පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේ එන්නේ ඉස්සෙල්ලා ඇතර ඥානන්ත සංසය වෙලීමක් සක්මන් පිළිබඳ පොතක් ලියලා තිනවා සක්මනේ නිවනට කියලා. අපි සක්මන් කර කර යන්නේ නිවනට තමයි. ඒ ආධ්‍යාත්මයත් ඇතිවෙනවා, භෞතික தත්ත්වෙත් ඇතිවෙනවා, වීර්යයත් ඇතිවෙනවා, සතියත් ඇතිවෙනවා. ඒ නිසා අපි බෝධිරි කියනවා භාවනා කියන්නේ ඉඳගෙන ඉන්නේ කියලා. පුරිපණ්ඩ සංසය කියනවා ඇවිදිනවා කියන එක කාලේනාස්ති කිරීමක් කියලා තමයි බෞද්ධ හිතන්නේ. ඒ මොකද අපි මේ මේ මේ රූපේ දකින්නේ භාවනාව කියලා. කියන්නේ බුදුහාමර පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබුණ රූපේ විතරයි දකින්නේ. පොළොන්නරුවේ දැක්කද බුදුහාමර හිටගෙන ඉන්න එකක් තියෙනවා, නිදාගෙන ඉන්න එකක් තියෙනවා, ඉඳගෙන ඉන්න එකක් තියෙනවා. හතර ඉරියව්වෙම ඉන්නවා තියෙන හතර ඉරියව්වෙම සතිය පවත්වා ගන්න පුළුවන්. හතර ඉරියව්වෙම නිවන් දකින්න පුළුවන්. සීමාවක් නැහැ. ඉරියව්ව බලපාන්නේ අරමුණක් වගලා ගන්නකම් විතරයි. ආනන්ද හැමතුරු නිවන් දැක්කේ රහත්ුනේ හතර ඉරියව්වෙම තොරද කියලා අහලා තියෙනනේ. ඉරියව් තියෙන්නේ මගට යනකම් විතරයි. ඒක නිසා පරියන්කේ වගේම ලක්මනේ ආනිසංස එනවා කවදා හෝ සක්මන අනායාසයෙන් සිදු වෙනකන් සක්මන් කරනවා. එතකොට මම නෑ. ලස්සනට සක්මන කරනවා රෝබෝ කෙනෙක් වගේ සම්පූර්ණ හිතේ තියෙන ටෙන්ෂන් බහැලා පිටිපාවඩ පිට බිම්මල් කොටියට කඩියක් යනවා රජෙක් වගේ. ඉවරයි ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ඒ සින්දු අහලා තියෙනවා. ඒ බුදුමයක් කොනේ මේක. ඉනිපා වැඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. අපි සිරප සපත්තු කරවලා මහ පොළොව මහි කාන්තාව උඩ එහාට මෙහාට විදිනවා. පිට වෙඩි මොනද නිවනක් කියලා එකක් ආයි. අපි හිතනවා මේ හෙලිකොප්ටර් වලින් යන්න ඕනේ නම් මගේ බයයක් උනේ හෙලිකොප්ටර් යන්නේ පොළොව යන්න බැරි වුණේ. උඩින් යන්නේ ඇයි තාත්තේ? විමින් යන්න බැරුවද මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද කියලා තියෙන්නේ. උඩින් යන්න බැරි වුණා. පුළුවන් කට්ටිය පයින් ඇවිදිනවා මේක පුරුදු කරගත්තා නම් මේ මහ පොළොවට ඉපදිච්ච එක ලොකු ආසනාවක්. ඒ නිසා ආධ්‍යාත්මය විතරක් නෙමෙයි භෞතික සම්පත්‍ය පව වැඩෙන විශාල උත්‍රාඥානසික ආනිසංස සූත්‍රයේ මේ චංඛවානිසංස සූත්‍රයේ කියවන්නේ ශාරීරික සෞඛ්‍ය, මානසික අසහන, දීර්ඝ ගමනකට ඉමුනිටි එක ඔක්කොම ලැබෙනවා සක්මනේ. මම වැඩි වෙලා ගන්න නැහැ. සක්මනානි සංස මේ දවස්වල පොතක් ලියනවා මේ ඉංග්‍රීසියෙන් උගහංගල ලියලා ඉවරයි. මම ප්‍රදේශ එකක් ඊපෙරද මම දැක්කා ලියලා තියෙනවා. මම එවන්නම්. නැත්නම් සක්මන් භාවනා පොත කියවන්නේ. සක්මන කියන්නේ අපි හිතන තරම් පොඩි එකක් නෙවෙයි විශාල පුළුල් පටයක් කියලා හිතාගන්න. එරුවන් සරණයි කරු ස්වාමින් වහන්සේ මෙරට බෞද්ධ පරිසරයක් තුල හැදෙන පාසල් යන වයසේ සිටින දරුවන්ටත් අද දින නොපැමිණ සිටියත් එම දරුවන්ගේ දෙමාපියන්ටත් කමඨහන් දෙන භාවනා යෝගී ස්වාමින්වහන්සේ නමක් හැටියට දිය හැකි අවවාද අනුශාසනා කෙටියෙන් පහදා දෙන්න. ඒක ඇත්තටම කෙටි නන්නේ වැඩි. උගදෙනෙක් ඔය කෙටි කරන්න හදනවා ක්ෂණික ඉන්දියාප ක්ෂණික පොල් කසි පොල් කිරි වගේ ඒව කරන්න අමාරුයි. මේක ටිකක් අමාරුයි. මුද්‍රජාන අතරත් මේ කෙටියෙන් කරන්න බෑ. හැබැයි ආරම්භයේ කෙටියෙන් කරන්න පුළුවන්. ඒක නිසා දැනට ධම්මජීව කියන මනසක පැත්තෙන් බැලුවොත් වෙබ් එකේ තියෙනවා instruction set තුනක් beginners advancing and advanced කියලා. beginners ලගේ page එකේ මූලික උපදේශ ටික දීලා question and answers ලියලා තියෙනවා. ඒ වගේම පොත් 30ක් 40ක් තියෙනවා. free space එකේ පොත ගෙන්න ගන්නත් පුළුවන් printing course එකට. ඒකට යන්න ඕනේ amazon.com එකේ create space කියන එකට. create space. ඒකේ තියෙනවා පොත් ටික. ඊට පස්සේ ඉංග්‍රීසි පොත් ටික තියෙනවා vipassana.com එකේ. එහෙම නැත්නම් PDF වල තියෙනවා web එකේ. ඒ වගේම basic instruction CD එක තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ටික කරලා පුළුවන් නම් ඒගොල්ලන්ට තියෙන්නේ එහෙම කරන හතර පහ දෙනෙක් හරි කමන්නේ එක තැනකට එකතු වෙන්න ඕන. group වෙච්ච ගමන් ගැම්මෙනවා. එතකොට අපි බැඳෙනවනේ කාලසටහන කරන්න. එහෙම නැතුව කරන්න බෑ. අනිජනව කරන්න ගියට අපි අද කරනවා හෙට නොකරන්න හේතු තියෙනවා. ඒ නිසා කට්ටිය එකතු වෙලා මොකක් හරි CD එකක් හරි අරගෙන නිතිපත රැස් වෙනවා නම් පැයක් භාවනා කරන්න, පැයක් බණක් අහන්න, දැන් පුළුවන් නම් සක්මනක් කරන්න. මම දැන් මම අවුරුදු 3යි යුනිවර්සිටි එකේ ඉඳලා ගියේ ඔය මේ වේලුවන ධර්ම ගෲප් එකට දැන් ඒකේ ප්‍රගති ක්ලබ් එක තියෙනවා. ඒ අවුරුද්දේ සම්පූර්ණ සංවිධානය ආරම්භ වුණා මම ෆුට්බෝල් එකේ ගිය මිනිහා. මට මට කිසිම ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ. ඔක්කොම හිටිය ප්‍රොෆෙසර්ස්ලා උසස් අප්පලා හිටියේ. ඒකට ගියාට පස්සේ අම්මුතු මේ පිටකොන්දක් එන්න හටක් කරගත්තා. ඒ නිසා කවුරු හරි මුල් වෙන්න මම කියනවා මේ කැන්බරා නගරෙත් මම සීනියෝරින් එන්ඩිස්ලත් කිව්වා. මේ පොඩි ළමයි වෙනුවෙන් දහම් පාසලේ හරි කමන්න විනාඩි 10ක 15ක පොඩි වැඩ පිළිවෙලක් පටන් අරගන්න ළමයි ටිකක් කියලා දීලා සතිය කියන්නේ මේකයි. ඒක පොඩි ඔය ඇක්ටිවිටි එකක් දාලා රක්මන් කරවලා ඒක හරි patient වෙනවා හරිම ඉවසීමේ කටයුතු කරන patient කේ ටීචර් කෙනෙක් හරි ඉන්න ඕනේ ටික ටික ටික ටික දෙන්න පටන් අරගත්තා නම් එතකොට ඒ හරි පුදු වෙන ළමයින්ට කියලා දෙන ගුරුන්ට තේරෙනවා ඒකට දෙමව්පියෝයි තහම්පස්ලේ ගුරුවරුයි ළමයි එකතු වෙලා පුංචි <coughs> යාපෘතිය පටන් අරගත්තොත් මම හිතනවා අපේ මේ ඉදිරි પરම්පරාව වෙනුවෙන් අපෙන් ජීවිතු යුග මෙහෙවරක් කියලා ලංකාවේ අපි 106 වෙනි රිට්‍රීට් එක දවස් 14 එකක් ෆස්ට් ටයිම් කොළඹ කැම්පස් එකේ රිසර්ච් යුනිට් එක ඇවිල්ලා දවස් 14ක් භාවනා කරනකොට මේ ශරීරයේ ලේවල සෛල ඉදිබීමේ ශක්තිය ඇති කරන කිමිකල් එකට මොකද වෙන්නේ ස්ට්‍රෙස් එකට මොකද වෙන්නේ කියලා ක්‍රයිටීරියන් තුනක් දිගේ රිසර්ච් කරා බ්ලඩ් සැම්පල් එක බොහොම පරණ ක්‍රමයකට ඒ වෙන සංවිධානයක අපිට උදව් කරා. ඒකේ රිසල්ට් ඇවිල්ලා තියෙනවා දැන්. මිනිස්සුන්ට අරුණ මහත්තයා කරනවා ගේට්වේ එකේ සුමාන 8ක් එක දිගටම දෙමව්පියෝයි ළමයි ගුරුවරුයි ඔක්කොම එකතු කරලා පොඩි මෙඩිටේෂන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් මේ කතෝලික අයත් ඉන්නවා. මුස්ලිම් අයත් ඉන්නවා. මේ දෙකම රිසර්ච් පේපර්ස් අරගෙන අපි බලාපොරොත්තු වෙනවා මේ ජනාධිපතිගේ දැන් ඉන්න කෙනාගේ අවුරුදු සම්පූර්ණ වුණාට පස්සේ පේපර් එකක් ප්‍රසන්ට් කරන්න හැම ස්කෝල් එකම උදේ විනාඩි 5ක් හෝ 10ක් ඇසෙම්බලි එකෙන් පස්සේ මේ සමයින්ෆුල්නස් බුද්ධ ධර්ම නෙවෙයි. ඒක ට්‍රිකි. මොකද බුද්ධ ධර්ම කිව්වොත් අපිට අනික් ආගම් වලට කරන්න බෑනේ. ඒකට මේ මයින්ඩ්ෆුල්නස් උගන්නන්න ඒකට බෞද්ධයෝ කැමති නැහැ. මේ මයින්ඩ්ෆුල්නස් උගන්න බුදුහාමරණ ගෞරව කරන්නේ නැහැ කියලා. ඒක හරීම ට්‍රිකි පුංචි පොයින්ට් එකක් තියෙනවා. ඒක දාන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ජනාධිපතිතුමාගේ මනාපයක් තියෙනවායි කියන එක අපිට ආරංචියක් තියෙනවා. නමුත් මේ නිලධාරි වාදයේ හරහා මේක ගෙනියන්න බෑ. ඉතින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට ඇත්තටම ඒ පොඩි ළමයින්ට පුංචිම වයසේදී මේක පොඩ්ඩක් අඳුනලා දෙන්න. ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා මගේ අදහසක් තියෙනවා මේ ස්කවුට් කැම්ප් වගේ මයින්ඩ්ෆුල්නස් කැම්ප් එකක් හදලා ඕනම කෙනෙකුට ඇවිල්ලා මේ නයිට් අවුට් එකක් දාලා කැම්ප් එකක් කරලා යන්න. මොකද ඒකට උඟාක් දැනට ඉන්නවා අපි ළඟ රිසෝර්සස් හියුමන් රිසෝර්සස් තියෙනවා දැන්. এডুকেෂන් මිනිස්ට්‍රියකින් පෙන්ෂන් ගිය උඟ දෙනෙක් කැමතියි. ඒගොල්ලෝ දන්නව කරන ක්‍රම. ඉතින් එහෙම එකක් හදන්න ඕනේ ඉස්කෝලේකට ඇවිල්ලා ළමයි යන ගහන ඇවිල්ලා පැය 4ක 5ක ප්‍රෝග්‍රෑම් එකක් කරලා යන්න. ඉතින් ඒක මේ මේ වගේ තැන්වල ඒක මොඩල් එක පටන් ගන්න. විශේෂයෙන්ම අල්ලන්න පුළුවන් තැන තමයි දහම් පාසල. එහෙම නැත්නම් පොඩි ළමයි සඳහා දීපම්පියන් සහ ගුරුවරු එකතු වෙලා එහෙම කරන්න ගත්තොත් අපි ඔය කියන්නේ ෆන් කැම්ප් කියලා. මං ගිය ගාම මොරීල් එකක් කරනවා. මං සමහරට යයිද නැද්ද දන්නේ නැහැ. මොකද මම ඒ තොරතුරු අරගෙන ඒකෙන් බලනවා මේ මොඩල් එකක් හදනවා නම් මොනවද තියෙන්න ඕනේ ෆීචර්ස් කියලා. මං දෙකක් විතර කරලා තියෙනවා. එච්චරම සාර්ථක නෑ සාර්ථක නෑ. මහා මට්ටමේ නෙමෙයි ධෛර්ය කරවන සුළුයි. ඒක නිසා මම කියනවා මේ ඕගනයිස් කරන අයට පොඩ්ඩක් වෙලා අරගෙන ඉදිරි પરම්පරාව වෙනුවෙන් ඒකලා ඉන්ටර් ස්ටේට් කනෙක්ෂන් එකක් තියාගන්න. ඒ කරන වැඩවලට අද ලංකාවේ අදහසක් උදේ ප්‍රකාශ කරා මේ මහශීකට සෝරි කොහෙන් කයකට ගිහිල්ලා ඒ ළමා වැඩසටහන් කිරීමට පුහුණුවක් ලැබලා අපි පුළුවන් තරම් ළමා වැඩසටහන් කරමු කියලා. මොකද ඒක දැන් කොහේකයි ඕගනයිසලා කරනවා. මම දන්නේ මම බොහොම ආධුනිකයි මේ වැඩේට. හැබැයි එහෙම කරන කාට හරි මම ගරු කරනවා. මොකද මේක වටින වැඩක්. හැබැයි හොඳට මතක තියාගෙන ඉන්න ආගම් වුණොරින් දෙන්න එපා. දුන්නොත් අපි විශාල පිරිසකට මඟ ගන්නවා. මොකද අපි ඉන්නේ විදේශ රටක. අපි දෙන්න ඕනේ මයින්ඩ්ෆුල්නස් එකෙන්. මයින්ඩ්ෆුල්නස් එක දැන්නත් මෙල්බන් වල පටන් ගන්න තියෙන ඕගනයිසේෂන් එකක්. සිඩ්නි වල මම දැක්කා ඔය ධම්මික ධම්මිකගේ දුව මණ්ඩලය වල තිබුණා. එළමෙන්ට 10 පන්තියට යනකොට ස්ට්‍රෙස් රිඩක්ෂන් කියලා ටීචර්ස්ලා ගෙනල්ලා ක්ලාස් එකක් කරනවා. ඒකේ මයින්ඩ්ෆුල්නස් එක උගන්වනවා. අපි ළඟ ඊට වැඩිය බඩු තියෙන නිසා ඒ වගේ වැඩ පිළිවෙලක් පටන් ගන්නයි කියලා මම ඉල්ලා ඉන්නවා සංවිධාන පක්ෂයේ. අවසන් ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ මට දැනගැනීමට අවශ්‍යයි පරියංක සහ සක්මන් භාවනාව සඳහා දවසේ හොඳම වේලාව කුමක්ද කියා. දෙවැනි ප්‍රශ්නය සක්මන් භාවනාවේදී මම ඇවිදිය යුතු වේගය මොන වගේ විය යුතුද? මගේ බුද්ධිලික දේ උදේ වේලයි දවල් වේලයි අතර තමයි මගේ භාවනා හොඳම කෑල්ල. උරුම ඉන්නකොට මට ඒක නිකන් හෙවන් එකක් වගේ. මේතිකල ඉඳි කවදාකවත් වෙලා හම්බ වෙන්නේ නැහැ මට. දානි ගත්ත ගමන් ඇවිල්ලා වාඩිච්චාම කමටහන් සුද්ධ කරලා ඉවරනකොට වෙලා ගියා. බණක් කියලා ඉවරනකොට උදේවලේ මට හරිම ප්‍රොඩක්ටිව් බණ වුණත් හරි සජීවී ධර්ම සාකච්ඡාව හරි සජීවී මොකද මේ වෙලාවේ ෆුල් ඔෆ් එනර්ජි ඒ මගේ මං කියන්නේ ඒ නිසා බුරුම ගියාට පස්සේ මෙහාට පස්සේ මට හම් වෙනවා දීපාන්දර නැගිටපු ගමන් ඒ පැය ඒක මට නිකන් gift එකක් ඔක්කොටම ඒක වෙන්නේ නැහැ සමහරව මම දැකලා තියෙනවා හැන්දෑ 4 5 හොඳයි කියලා ඉතින් ඒක තමයි ඒක කරලා බලලා යොදා ගන්නවා සක්මනේදී ශරීරයෙන් අහන්න this body knowledge ශරීරයට දෙන්න ඇවිදින්න කියලා ඊට පස්සේ ඇයෙන් අහන්න මොකද ස්පීඩ් එක කියලා. ඒක කම් පදම් වුණාට පස්සේ දැන් සතිය පිටවන. ඒ නිසා මේ body knowledge consult කරන්න. ඒකල කියන්නේ සපරියංකේදී අපි ශරීරේ පట్టල කරලා උඩුකයට හිත දානවා. සක්මනේදී ශරීරයට පట్టල වෙන්න නැල්ල යටි කයට හිත දානවා. එච්චරයි. ඒකල ඉවරලා පිනිපාවඩ පිට බිම්මල කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. අර යුතු පොර කකුල් බැඳගත්ත කට්ටිය වගේ අනම්මනම් දඟලන්න ඒකත් කියරෙනවා. දොස් කියන්න වටින්නේ නැහැ. නමුත් නිකන් රිලැක්ස් එකේ ඇවිදින එක තමයි මේකේ තියෙන සක්මන. ඒ මොනවා කරන්නේ? ජොගින් කරනවා කියලා කරන්නේ, ඊවිනිං වෝක් කරනවා කියලා කියන්නේ මොකද්ද ස්පීඩ් එක? ඒ නිසා බොඩි නොලෙජ් එකට දෙන්න. ඊට පස්සේ කොහොම ටික දවසක් කරනකොට ඔය ඔයගේ ප්‍රශ්න ඉබේම මට්ටම් වෙලා යනවා. හරි අවසාන ප්‍රශ්නේ කරනවා ඉතින් මයික් එක බාර ගන්න එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අනිත් එක තමයි මයික් එක බාර දුන්නේ. ගරු ස්වාමින් වහන්සේ සත් දින තුනමාරක් තිස්සේ කැන්බරා විහාරස්ථානයේ පැවති භාවනා වැඩමුළුව අවසන් වන අවස්ථාව අපි ඉතාමත්ම වාසනාවන්තයි අවුරුදු 10කට පමණ පස්සේ ගරුතර ස්වාමින් වහන්සේ මේ විහාරස්ථානයට වැඩම කරලා මේ වැඩමුළුව පවත්වන්න අපිට ලැබීම ගැන අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා අප වෙනුවෙන් මේ දායකු දැක්වූ අනුග්‍රහය පිළිබඳව මේ අවස්ථාව අපිට තවත් ඉදිරියේදී අපිට ලැබෙද කියන්න බෑ ලබන අවුරුද්දේ මට හිතෙන විදිහට ඉංග්‍රීසි භාෂාවෙන් දවස් 15ක විතර වැඩසටහනක් තියෙන්නේ බ්‍රිස්බේන් නුවර. ඉතින් එහෙම හිතනකොට සිංහල භාෂාවෙන් සිංහල භාෂාව වඩාත් සමීපව සිංහල භාෂාවෙන් කරන දේශනා වඩා සමීපව දැනෙන පිරිසක් විදියට අපිට වහන්සේගේ අගය මේ දවස් තුනට ලබා ගැනීමට වහන්සේගේ ඒ දේශනා වන් වලින් අපිට ලැබුණු දහම් රසය ඒ භාවනා Um, උපදේශ ඉතාමත්ම වටිනවා. ඉතින් ඔබ වහන්සේට අපි নমස්කාර පූර්වකව uh, අපේ පුණ්‍යානුමෝදනාව uh, සිදු කරනවා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ වහන්සේ සමග uh, වැඩි අපිට නිතරම අවවාද අනුශාසනා කරන um, පූජ්‍ය අපේ පොඩි හාමුදුරන් වහන්සේ අලුත්ගම් ගොඩ ඥානවීර ස්වාමින් වහන්සේටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. උන්වහන්සේ අපිට උමනාම අවස්ථාවක අපිට ධර්මානුශාසනා කරමින් අපේ දැනුම වර්ධනය කරන්න සූදානම්මින් ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ඔබ වහන්සේගෙන් අපිට ලැබෙන අවවාද අනුශාසනාවලටත් අප වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. සාදු සාදු සාදු. එසේම අද වැඩසටහන මේ මේ දවස් තුනේ තුල කෙරෙන මේ වැඩසටහන ඉතාමත්ම සාර්ථකව සිදුවුණු වැඩසටහනක් බවට මේ පැමිණ සිටි සියලුම පිරිස අපිට දැනුම් දුන්නා. ඒ අය ඉතාමත්ම සන්තෝෂයටපත් වුණා. ඒ සමහර අය අද මෙතන නොපැමිණියත් ඒ අය අපිට කියලා කියා මේ වැඩසටහන පළවෙනි වරට තමයි මේ වගේ වැඩසටහනකට ඒ අය සහභාගී වුණේ කියලා. ඉතින් ඒ වගේ ඉතාමත්ම අංගන අවස්ථාවක් අපිට ලබා දුන්නේ අපේ පන්සලේ ඉන්න අපේ නායක ස්වාමින් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේගේ අනු මේ උපදේශ ඒ වගේම මාර්ග මාර්ගෝපදේශ යටතේ උන්වහන්සේ ඉතාමත්ම කරුණාවෙන් මේ අපිට කළ යුතු සියලුම කටයුතු පිළිබඳව මාස ගාණක් තිස්සේ අපිට අවවාද අනුශාසනා කරමින් ඒ සඳහා අනුබල ලබා දුන්න ඒ සඳහා ප්‍රචාරක කටයුතු සලස්වා දුන්නා උන්වහන්සේ ඇතුළුව සුජාත ස්වාමින් වහන්සේ, අනුරුද්ධ ස්වාමින් වහන්සේ මේ දින කීපය තුළදීම අපිට දැක් වූ කරුණාව, අනුකම්පාව පිළිබඳව අපි උන්වහන්සේලාගෙන් උන්වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන දෙපා නමද নমස්කාර පූර්වකව. සාදු සාදු සාදු. එසේම අපිට මේ අවස්ථාව ලබා දුන්නේ අපේ ස්වාමින් වහන්සේ මෙහි පැමිණියේ සිඩ්නි නුවර දින 7ක දින 8ක පමණ මේ මේ වගේ භාවනා වැඩමුළුවක් අවසන් කළා කිසිම විවේකයක් ගන්නෙ නැතුව එය මේ උදැසන අවසන් වෙච්ච ගමන්ම තමයි එම වැඩසටහන සංවිධානය කරන හැමදාමත් සිඩ්නි නුවර වැඩසටහන සංවිධානය කරමින් සිටින ලංකා ද සිල්වා මහත්මිය සහ එම මිල්ටන් මහත්මයා සමග තමයි අපේ ස්වාමීන් වහන්සේලා මේ නගරයට වැඩම වැඩම කළේ. ඉතින් අපිට ඒ අය ඒ අයගේ දිනක් පවා අඩු අඩු කරමින් අප නගරය වෙනුවෙන් මේ අවස්ථාව සැලසා දීමට ඔවුන් අපට දැක්වූ අනුග්‍රහය වෙනුවෙනුත් ස්වාමින් වහන්සේ මේ ස්ථානයට වැඩම කර දීම වෙනුවෙනුත් ආරක්ෂා සහිතව අප ඔබ දෙපළටත් අපේ අපේ ගෞරවපූර්වක নমස්කාරය පුද කර සිටිනවා. සාදු සාදු සාදු සාදු එසේම මේ අවස්ථාව අපට ලබා දෙන්නේ මේ සියලුම සංවිධාන කටයුතු සන් මේ සම්බන්ධීකරණය කරන්නේ මෙල්බර්න් නුවර බද්රා සමරකෝන් මහත්මිය එතුමිය අප වෙනුවෙන් මේ දින තුන මේ මේ ආකාරයට වැටෙන ආකාරයට සංවිධාන කටයුතු කරලා අපිට මේ සඳහා සූදානම් විය යුතු පෙර සූදානම් කටයුතු ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි ඒ සියලුම දේ අපිට ලබා දුන්නා. ඒ වගේම අනිකුත් අනිත් ප්‍රාන්තවල ඉන්න සංවිධායකවරුත් අපි සමග සම්බන්ධීකරණ කටයුතු වල නිරත වුණා. විශේෂයෙන්ම බ්‍රිස්බේන් වල අමරකෝන් මහත්මයා ඇතුළුව අපි ඒ අයටත් අපේ පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේ සිදු කරවන්න ලබනවා. සාදු සාදු සාදු එසේම මේ දින 3මාරේ කාලය තුලදී අපේ පන්සලේ අපේ විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිවරයා ඒ වගේම එම කාර්ය මණ්ඩලය එම දායක සභාවේ සමාජික සමාජික මහත්වරුන් ඔවුන් දවල් වේලාවේ උදෑසන දාන වේලාවේදී ඔවුන් මෙහි පැමිණලා අපේ මේ දාන ආදී කටයුතු සඳහා අපිට උදව් උපකාර කළා. ඔවුන්ගේ සහයෝගය වෙනුවෙනුත් අපි ඔවුන්ට අපේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. සාදු සාදු සාදු. එසේම මේ දින 3මාර තුලදී අපිට ඉතාමත්ම ප්‍රණීත ආකාරයට දාණය ලබා දුන් උදෑසන දාණය ඒ වගේම දහවල් දාණය ලබා දුන් ඉතාමත් මිහිරි අන්දමින් ප්‍රණීත අන්දමින් ඒ දාණය සකස් කළ දුන්නේ සියලුම දායක පවුල් වලට අපගේ ස්තුතිය ඒ වගේම පුණ්‍යානුමෝදනාව අපි සිදු කරන ලබනවා සාදු සාදු සාදු ඒ වගේම අපේ ගරුතර ස්වාමින් වහන්සේලා කැන්බරා සිට පර්ත් නුවරට ඊළඟට මේ වැඩම කරවන්න ලබන්නේ පර්ත් නුවර තියෙන බණ වැඩමුළුවට මේ මේ සංචාරයේදී උන්වහන්සේලාට ගුවන් බලපත් ගුවන් අවසර පත්‍ර ලබා දුන්නු අපේ තිලක් මල්ලවරච්චි මහතා සහ තවත් නම කියන්න කැමති නැති තවත් කෙනෙක් මේ අය දෙදෙනාටත් අපගේ පුණ්‍යානුමෝදන අප මේ අවස්ථාවේ සිදු කරන ඔවුන් දෙදෙනා වේ නම් අපිට මීට වඩා වැඩි වේදමක් මේ සඳහා කරන්න සිදු වෙනවා සාදු සාදු සාදු සාදු ඒ වගේම මේට සම්බන්ධ වූ අය සියලු දෙනාටමත් මෙහි සිටින සිඩ්නි නුවර ඒ වගේම බේස්මන්ට් බේ ඒ වගේ දුර ඈත පළාත්වල ඉඳලත් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තියෙනවා. ඕන් නැත්තම් මේ වගේ අපිට ධෛර්යමත්ව මේ වැඩසටහන කරගෙන යන්න අපිට ටිකක් අමාරු වෙයි. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාටමත් අපි ඊ타මත්ම ගෞරවපූර්වකව নমස්කාරපූර්වකව ස්තුතිවන්ත වෙනවා. සාදු සාදු සාදු සාදු ඒ වගේම ස්වාමින් වහන්සේ අපිට යලිත් ඔබ වහන්සේ කැන්බරා නුවරට වැඩම කළා අප වෙනුවෙන් ඔබ වහන්සේගේ ඒ ගැඹුරු ධර්මානුශාසනාවන් ලබා දීලා අපව සසට නතර කිරීම සඳහා ඔබ වහන්සේට සිත් පහළ වේවා කියලා ඒ වගේම අපටත් ඒ වාසනාව ලැබේවා කියලා අප අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට මේ ආත්මයේ දීම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ නිර්වාණ සම්පන්නිය අවබෝධ කර ගැනීමේ සියලු ශක්තිය ඔබ වහන්සේට ලැබේවා සිල් දෙවි දේවතාවරුන්ගේ රැකවරණය ඔබ වහන්සේට ලැබේවා ඔබ වහන්සේ සියලු දෙවියන් ආරක්ෂා කරමින් අපවෙනින් ඔබ වහන්සේ දිගු කාලයක් නිරෝගීව ජීවත් වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සුවය ලැබේවා නිර්වාණ සම්පන්නිය සාදු සාදු සාදු ඉනකන් ආයෙ දඟ කරන්න නැතුව ඉන්න ඕනේ කැම්බරා වාසී දායක දායිකාවන් කෙරෙහි අනුකම්පා කොට 26 වෙනිදා අපේ විහාරස්ථානයට වැඩම ආවදාල මට අවසරයි උඩීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේගිනුත් එවැගේම අප කල්යාණ මිත්‍ර අලුත් ගංගොඩ ඥානවීර ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන්ද අපේ සහෝදර සුජාත පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි පුරා දින තුනක් මුළුල්ලේහි අපේ විහාරස්ථානය තුල වැඩ කරමින් අපේ දායක දායිකාවන්ගේ ධර්ම ප්‍රබෝධය ඇති කිරීම පිණිස ධර්මඥානය දියුණු කිරීම පිණිස කටයුතු කරනු ලැබුවා වූ අපේ උඩීරියගම දමජීවි ස්වාමින් වහන්සේටත් ඒ වගේම අපේ ඥානවීර ස්වාමින් වහන්සේටත් අපි මේ මොහොතේදී විහාරවාසී ස්වාමින් වහන්සේලා විදිහට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා පින්වත් ඔබ අප මෙතෙක් දවසක් ධර්ම සාකච්ඡා ඒ වගේම ධර්ම දේශනාවන් භාවනාවන් ඒ සීල ප්‍රතිපදාවන් වල යෙදෙමින් රැස් කරගත් පිං මහිමෙන් බලයෙන් තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් ශක්තියෙන් දලදා වහන්සේලාගේ ආශිර්වාද බලෙන් ශක්තියෙන් මට අවසරයි උඩීරියගම ධම්මජීවි ස්වාමින් වහන්සේට ඒ ශාසනික කටයුතු තව තවත් ඉතාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කර ගැනීම පිණිස තෙරුවන්ගේ ආශිර්වාදය ලැබී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා උන්වහන්සේ ප්‍රාර්ථනා කරනු ලබන උතුම් නිවන් අවබෝධය පිණිසම අප රැස් කරගත් කුසල් හේතු වේවා කියලා කවුරු සාදුනාදයක් පවත්වනවා. ඒ වගේම අපත් සමග කාලයක් තිස්සේ දීර්ඝ ඇසුරක් පවත්වනු ලබන අප කල්යාණ මිත්‍ර ඥානවීර ස්වාමින්ද්‍රයාණන් වහන්සේටත් අප රැස් කරගත් මෙපින් බලෙන් ශක්තියෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කායික මානසික ලෙඩ රෝග දුක් පීඩා වේදනාවන් සියල්ලක් දුරු වී තෙරුවන්ගේ ආශිර්වාද බලෙන් ශක්තියෙන් දෙවියන්ගේ ආශිර්වාද බලෙන් ශක්තියෙන් උන්වහන්සේට මෙලව යහපත සැලසෙනවා සේම උන්වහන්සේ බලාපොරොත්තු වන්නා වූ උතුම් වූ නිවන් අවබෝධය පිණිසම අප රැස් කරගත් සියලු පින් හේතු වේවා කියලා කවුරු සාදු නාදයක් පවත්වනවා සාදු සාදු පුරා දින තුනක් තිස්සේ උදේ දහවල් දානීය පූජා පැවැත්වූ පින්වත් සියලු දෙනාටමත් ඒ වගේම මේ පින්කම සිද්ධ කිරීමට මාස ගණනක් තිස්සේ මහන්සි වෙමින් අපිත් එක්ක සාකච්ඡා පවත්වමින් මේ පින්කම ඊටමත් ලස්සනට සිද්ධ කර ගැනීමට කටයුතු සිද්ධ කළා වූ පින්වන්ත භද්‍රා නෝනා මහත්මියටත් ඒ වගේම රේණුකා නෝනා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් මේ පින්කමට සහභාගී වූ පින්වත් ඔබටත් ඔබේ පවුලේ සෑම දෙනාටමත් රැස් කරගත් මෙපින් බලෙන් සත්‍යයෙන් නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා පින්වත් ඔබ ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවන් අවබෝධය පිණසම මේ පින හේතු වේවා කියලා කවුරු සාදුනාදයක් පවතුන සාදු සාදු. ඉතින් තව කවුරු හරි අනම්මනම් කියන්නේ නෑ. කියමු කවියක් කරන්නේ. කවුරු කන්නේ නැද්ද කවියක්? ඈ ප්‍රශ්න ගහනෝනේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිත් සමග සාකච්ඡා කරනකොට ලැබුණු විවේකයන්ෙහිදී සාකච්ඡානුවේ අදහස් ප්‍රකාශ කර සිටියා යම් යම් පිරිස් මේ අදින් ආරම්භ වුණා වූ මේ කාර්ය ඉදිරියට කරගෙන යන්න කොහොමද කියන දේ කියන්නේ වංශයේ සමග සාකච්ඡාවක් පැවැත්වීම ආදී විදියට ඉතින් ඒ අය යම් කාරණා මතක් කරන්න කියලා කල්පනා කළා අපි අම්බද්‍ර මේ සංවිධායක මණ්ඩලයේ අවශ්‍යය ඇතුව ඒ ප්‍රකාශ කරන්නේ මොකද මේ වෙනත් මාධ්‍යක සිදුවෙන දයන් නිසා මේ සවනට සිසිලස නවෙන් අපි ගුවන් විදුලියක් පවත්වනවා. ඒ ගුවන් විදුලියේ පස්සේ ගෞරවනීය සාන්වාසිකේ දේශනාවන් නිරන්තරව ප්‍රචාරය වෙනවා. ඒ වගේම මේ වෙබ් පඩුවේ අදාළ ලින්ක්ස් දාලා තියෙනවා උන්වහන්සේ රචිත පොත්පත් සහ දේශනාවන් ඩවුන්ලෝඩ් කරගන්න. ඒක මත් පුළුවන්. මට ප්‍රධාන වශයෙන් කියන්න ඕන වෙන්නේ මේ සිකුරාදා දිනයන්දී කැම්බරා නුවර වෙලාවෙන් රාත්‍රී 8ට පටන් අරගෙන පය දෙකක පමණ කාලයක් අපි ධර්ම සාකච්ඡාවන් පවත්වනවා මෑතක සිට අලුත්ගම්බුඩ ඥානවීර සායන්දන් වහන්සේ සම්බන්ධ කරගෙන ඉතින් ඒ සාකච්ඡාවල බොහෝ විට පූජ්‍යපාද උදේරිකම ධම්මජීව අපේ ගෞරවනීය සායන් වහන්සේගේ දේශනාවන් මුල් කරගෙන තමයි සාකච්ඡාවන් පැවැත්වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ අප සමගමින් අතීතයේදී විවිධ සාකච්ඡාවලට සම්බන්ධ වෙලා තිබෙනවා ධම්මජු සාන්දන වහන්සේ. අපි ඉදිරියේදී උන්වහන්සේට හැකි අවස්ථාවන්වලදී ඒ සිකුරාදා පවත්වන ධර්ම සාකච්ඡාවන්ට සම්බන්ධ කරගන්න උත්සාහ කරන උන්වහන්සේගේ කාලයේ තිබෙන ආකාරයට. ඒක කාය වේලාව කීයද වෙලා? දැන් විදියට නම් දෙකමාරයි. හවස දෙකමාරයි. නේද? කැපෑ 8ක් පැය පහමාරක් වෙනසන්නේ තියෙන්නේ. ඒතර දැන් විදියට හවස දෙකමාරට අපිට මට මේ බාධා කරනව නෙවෙයි. රුඹක් වෙලාවට එතකොට නිසන්නවනේ ඉන්නවනම් නිසන්නවනේ අපි එකමාර දෙකමාර ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒ සමාට එකමාර තුන විතර යනවා. ඉතින් අපිට මෙහෙන් මේ යෝජනාව ආවොත් ඔය හැටියට දිනවක වano අපිට නම් ඒ වෙලාවට ඒක එහෙ ධර්ම සාකච්ඡාවක් කරනවා. අපිට මෙහි ඔය Skype එකෙන් හරි Mixer එකෙන් හරි සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ දෙකේ සජීවී සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. එනිසා මම ඉල්ලා හිටනවා අපේ ලලිත් මහත්තයාගෙන් මේ ප්‍රකාශ කරන ටික ඊමේල් එකට දාලා අපේ දිස්ත්‍රික්ක වනේ දායක සභාවට නැත්නම් වැඩමුළු සංවිධානය කරන අයට ගියලෙවන්න. ඒකට අපිට කල්ැතුව කියන්නවා මෙන්න මේ මේ දවස්වල අපි මේ විදිහට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඉති ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි මෙල්බන් දැනට කරගෙන යනවා සෙනසුරාදා අපි ඒ වෙලාවෙන් අතහමාර 9 ඒකවල ඉස්සර මට තිබුණේම නෑ. දැන් අපි කාලතරණ හදාගෙන සුමා අඩු ගානේ මාසෙකට දවස් දෙකක් මෙල්බන් එක සම්බන්ධ වෙනවා. ඒතර මෙල්බන් කට්ටිය අපි ස්පීකර් ෆෝන් එකේ සම්බන්ධ වෙනවා. ඒක අපිට දිනු කරන්න පුළුවන් වෙයි. මොකද අපි ඉල්ලීමක් කරා ඩයලොග් එකේ. එතකොට ඒගොල්ලෝ අපිත් එක්ක channel එකක් අපිට දෙන්න බලාපොරොත්තු වෙනවා 512 kilobytes per second. වෙනස් වෙන්නේ නැතුව ඒ channel එක අපිට හම්බ වෙනවා. මාසික ගණනක් අපි ගෙවනවා. මාස 3ක් පමා වෙලා දැන් මට ඊමේල් එකක් ආවා ඒගොල්ලෝ ළඟදී අපිට හයි කරයි කියලා. ඒකට අපිට සමානකත සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි වෙයි. ඒකට අලුත් මහත්තයා දන්නවා මේ මොකද්ද කියන්නේ කියලා. මොකද ඉන්ටර්නෙට් වල වැඩ කරන කට්ටියනේ. ඒ නිසා මේක මම පොරොන්දු වෙන්නේ නැහැ. නමුත් මම ඉල්ලා හිටිනවා මේ කරන කතාව අවශ්‍ය තෙක් මේ IT දන්න කෙනෙකුට තේරෙන විදිහට අපිට යෝජනාවක් විදිහට ගේන්න අපි පිළිසිට ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා අපි ලින්ක් එක හදාගමු. එහෙම. එහෙමයි සන්නස හොඳයි. මම දන්නවා මේ පැත්තෙන් කටයුතු කරන්නේ කවුද කියන. එයි මම ඇත්තටම සම්බන්ධ වෙන්නම්. මම සම්බන්ධ වෙන්නට ආර්දනා කරනවා මේ මම මේ හැදින් තියන මේ පුටුවක් උඩ මේ කාඩ්ස් වගේ ඒවල ඇති Skype නම එහෙම සම්බන්ධ විය යුතු ඒ කාඩ් එක අරන් ගිහලා Skype contact එකක් ඉස්සෙල්ලා ඔබත් සමග හදා ගන්න ඊට පස්ව මේ ඉදිරියේ අපි communicate කරගමු කොහොමද කරන්න කියන එක ඉතින් දත්ත මාසයක් පමණ කවුරුන් සම්මානසේ මේ ඔස්ට්‍රේලියාව කියලා නිසා ජනවාරි මාස අග ඉඳන් විතර අපිට පුළුවන් වෙයි එකතු වෙන්න. හරුවන් සම්මයි. ඒකෙදී මම මම වැඩි පන්දන් ඇඟිලි ගන්න වැඩිද කියලා. මේ රාහුල ස්වාමීන් වහන්සේට අවශ්‍යතාවය තියෙනවා. මේ වගේ බේසික් ඉන්ස්ට්‍රක්චර්ස් නැත්නම් භාවනා කරන්නේ කොහොමද කියලා දැනගන්න. ඉතින් ඒකෙදී ඥානවීර ස්වාමීන් එක සම්බන්ධ වුණා. බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් එහෙම නැත්නම් මේකට පොත් බණ සම්බන්ධ වෙන්නේ. ඒකට හොඳම කෙනා තමයි දලුවත් තමයි. මොකද අම්මා ඔක්කොටම ඉස්සෙල්ලා මට මෙයා වඳුන්ලා දුන්නේ තීන. ඔය සවන්ඩ සිසිලස හරහා. ඉතින් ඒකෙදී මූලික තොරතුරු කියන්නේ ඉතිහාසයේ මටම මහත්ය ගාව තියෙනවා. ඒ නිසා මේ මේ ස්වාමීන් වහන්සේලාට ඒවට සම්බන්ධ කළොත් වික්ෂොක්කසේ සම්බන්ධ වෙනකොට මේ දැන් මේ දවස් දෙකේ හිටියට පස්සේ ස්වාමීන් වහන්සේට තේරෙනවා කොහෙද භාවනා යන්නේ මොකද්ද කියලා. ඒකට මේ ස්වාමීන් වහන්සේ නමක් එළියට ගත්තොත් මේ ගියෝ 1000ක් ගත්තට වැඩිය වටිනවා. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්නවා. ඒ නිසා මම දන්නවා ඒ දායක සභාවේ නැත්නම් දායකයෝ මේ ස්වාමීන් වහන්සේට ඒ අවශ්‍ය කරන පසුබිම සකස් කළ දුන්නොත් මේ සත්‍ය ඩග්ගාලා අල්ලනවා මේක. අල්ලන්න පුළුවන් කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශ්වාස කරන්න බෑ ආම්දුරෝ නම් එච්චර හොඳ නෑ. නමුත් කොහොම හරි කොහොම හරි ඇල්ලුවොත් රටක් දිනනවා වගේ. එහෙමයි. ඒ කියන්නේ ගියොත් එකම ගොඩක් වැඩ කරලා තිනවා ඊට වැඩි උඟාක් වෙනස් සංඛ්‍යා වංශනමක් ඉදිරිපත් වුණාට පස්සේ. මේ සංධික අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා මූලික තොරතුරු අරගෙන මේ ඔයගොල්ලෝ මම දන්න මේ රේණුකා කියනවා ඒගොල්ලෝ එක තැනකට එකතු වෙනවා කියලා හත් අට දිනේ. මේ ස්වාමීන්ට ආරාධනා කරා. ගිහිල්ලා නිකන් තියාගෙන ඉන්න. ඉතිපතා කරන්න ගියාට පස්සේ ওই සක්මුණාරේ මේ කරන්න ගියාට පස්සේ මොකද මූලික දැනුම තියෙනවනේ. මූල ධර්ම දැනුම. මේකට ඉදිරිපත් කරගත්තට පස්සේ ස්වාමීන්ගේ සබකෝලේ යන්න ඕනේ. ඊට පස්සේ මම හිතනවා මේක අපිට මේ කැන්බරාවට දායාදයක් වෙයි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපිට කලින් කතා කරා වගේ සතියේ අපේ අපි ඉස්සෙල්ලා කිව්වේ Skype එක හරහා කරන වැඩක්. එහෙම නෙමෙයි පන්සලට ඇවිල්ලා අපිට පුළුවන් නම් සතියේ දවසක සෙන්සුරාදා වෙනි දවසක පුළුවන් නම් පැයක් කරනවා කිව්වා වගේ භාවනා කරලා සක්මන් කරලා ඊපස් අපිට සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් අපි ගෞරවනීය ස්වාමීන් ඉස්සරහා තියාගෙන මම හිතන්නේ ඉතාමත් වැදගත්. ඉතින් වෙලාවක් යෝජනා කරගෙන මම හිතනවා සෙන්සුරාදා වගේ දවසක් සුසුවේ කියලා දෙක තුන වගේ ඔය ගෞරවනීය ස්වාමීන් කතා කරලා වෙලාවක් දැනගෙන අපි මම දැකලා තියෙන්නේ මේ සිකුරාදා මුස්ලිම් මිනිස්සුගේ දවස. අස්සරයක් පල්ලි යනවනේ. සිකුරාදා තමයි ඔක්කොටම යෝජනා කරන්නේ දැන් ඔය ආයුර්වේද වැඩ කරන කට්ටිය සිකුරාදා නිවාඩු. මම දන්නේ මොකටද කියලා. වෙද්දු නිවාඩු ගන්නවා. එනිසා අල්ලාහ් අක්බර් කියලා පටන් අරගන්න එකයි තියෙන්නේ. අල්ලාහ් අක්බර් කියනවා පටන් ගන්න. සිකුරාදා පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ අපිට දෙකෙන් දැනුම් දෙන්න ස්වාමීන් අපි සූදානම් වුණ දවසේ සිකුරාද අවසාරි කමක් නැහැ. ඒ අපිට දැනුම් දුන්නොත් අපි පුළුවන් එකතු වෙන්න. හොඳයි. කාටද අදහස් ප්‍රකාශ කරන්න තියෙනවද? කියන්නේ. Thank you. දෙවන් සරණයි. දෙවන් සරණයි පෙනාක් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි. අපිට මේ වගේ ඉතාමත් දුර්ලභ අවස්ථාවක් සලසා දීම ගැන මම ඉස්සෙල්ලාම පුණ්‍ය අනුමෝදනා කරනවා මේ සියලුම දෙනාට. අපේ ටිකක් දුර බැහැර හිටියත් කැන්බරා වලින් මේ අවස්ථාව දැනගෙන හම්බෙන් හෝ මේකට සහභාගී වීමට ලැබීම පෙර කරපු භාගයක් කුසලයක් විදිහටයි මම දකින්නේ. ඉතින් අපි මේ කරගෙන යන කටයුතු වලට ධාර්මික කටයුතු වලට තියෙන සම්බන්ධතා වැඩිවීම දකින්නෙත් මම කරත් මම දකින්න විදිහට අපි කරපු මම කරපු පෙර කුසල කර්මයක ප්‍රතිඵලයක් විදිහට කල්යාණ මිත්‍ර සේවනයේ තමයි මම හිතන්නේ අත්‍යවශ්‍ය ධර්ම මාර්ගයේ යන්නේ අපි ටිකක් ඈත ඉන්න නිසා අපිට අවස්ථාව අඩුයි. හැබැයි ඔබ සියලු දෙනා මේ කරන කටයුතු දැක්කම මේ ධෛර්යය අපිට ලැබුණා. ඉතින් මම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ විදිහට ඔබ සියලු දෙනාත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න මම හිතන්නේ මේ කටයුතු කරගෙන යන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය සහ දරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අපේ ධම්මජීව නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා මේ රටට පැමිණිලා අපිට කරපු මේ අනුග්‍රහය ධර්මයෙන් අපිට කරපු අනුග්‍රහය පිළිබඳව මම ඊටාම සතුට සිතින් පුණ්‍ය ආනුමෝදනා කරනවා ඒ සියලු දෙනාටම මේ සසර මාර්ගයෙන් එතර වීමට සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය චිරජීවනයේ නිදුක් නිරෝගී භාවය ලැබේවා මේ ගෞතම සාසනය තුලදීම නිවන් අවබෝධය සඳහා අප කරගත්තා වූ මේ සියලුම කුසල කුසල කර්මයන් හේතු ආසනාව වේවා කියලා. සාදු සාදු සාදු. ගරු ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගෙන්ම අවසරයි. මටත් මේ දවස් කීපයකට හරි මේ සහභාගී වෙන්න ලැබුණ එක ගැන මම ඉතාම සතුටු වෙනවා. ඇත්තට මේ අවස්ථාව ඔබ හැමදෙනාටම ලබා දෙන්න මට සිදු වුණු අත්වැරද්දක් තමයි මග පැහැදුනේ. මට සිදුවුණ අත්තරද්ද මේකයි අපි අපේ රිට්‍රීට් එකට සිඩ්නි වල ඒ බුක් කරන ස්ථානය ඒ සඳහා අපි යොදා ගන්න ස්ථානය වෙන පිරිසක් බුක් කරලා අපේ රිට්‍රීට් එක කරගන්න තැනක් නැතුව ගියා. ඒ ගමන ඉතින් මං හැමතැනම රවුම් ගහලා ගහලා ගිහින් ආයේ ආපහු ඒ මහත්තයාටම මැද වැටිලා කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ ඉන්න ගන්න හම්බෙන්නේ නැහැ. මේක කොහොම හරි අපිට හදලා දෙන්න කිව්වා. මේ මහත්මයා බුක් කරලා තිබුණු රිට්‍රීට් එකක් වෙනස් කරලා අපිට දුන්න ඒ දෙනකොට අපිට නියම කරලා තිබුණු දවස් ටික නෙවෙයි අපිට හම්බුනේ. ඊට දවස් 3ක් මෙහාට පැන්න රිට්‍රීට් එක. ඒ දවස් 3 තමයි ඔයාලට හම්බුනේ. ඉතින් මගේ අතින් වෙච්ච අත්තරද්ද ඔබ හැම දිනාගේම සංසාරයේ දුක නිවීම පිණිස හේතු වාසනා වුණා. ඒක මට ලොකු සතුටක්. එහෙම වැරද්දක් වෙන්න ඕනේ ඉඳලා හිටලා අර ජීවිතේ කියලා මට හිතෙනවා. ඉතින් ඇත්තට මේ පිරිස හම් වෙලා මේ විදිහට මේ පිරිස භාවනා කරන දැක්කම මට හරි සතුටක් දැනෙනවා. මෙහාට ඇත්තටම එන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකක්. අපේ ස්වාමීන් වහන්සේ වැඩම ගන්න. ඉතින් ඒක අතපහුවේ වී තිබුණේ දැන් ඉදීට පසුබිම සැකසෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේටත් මේ වගේ මුළු රට පුරාම යන්න පුළුවන් අවස්ථාව සීමා සහිතයි ඒ වුණත් ස්වාමීන් වහන්සේ මින් ඉදිරියට කැන්බරාව අමතක කරන එකක් නැහැ කියලා මම බලාපොරොත්තු වෙනවා. සමහරට සිඩ්නි අමතක කරන්න ඉඩ තියෙනවා. සාදු සාදු සාදු ඒ කියන්නේ ඔබ වහන්සේ අපේ සිද්ධි වලට කරන වෙන සේවය කරලා ඉවරයි කියන්නේ. ඒ කියන්නේ සේරම නිවන් දැකලා සිද්ධි වල. <laughs> ඉතින් ඇත්තටම ස්වාමින් වහන්සේටත් ඒ සංවිධානය කරපු භද්‍ර සමරකොන්න ඕනායතුළු අපි මේ සංවිධායක පිරිස ඇතුළු සෑම දිනකටත් මේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාටත් අපේ ආදරණීය පොඩි හාමුදුරන් වහන්සේටත් ඊටාම සුව බර විදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා අර ස්වාමීන් වහන්සේගේ වචන වලින්ම කියනවා නම් කිප්පා විඥාවෙන් සුඛාපටිපදාවෙන් නිවන් දකින්න මේ සියලු පින් හේතු වාසනා වේවා ඔබ සෑම දිනාට මේ ස්වාමීන් වහන්සේලාට කියලා මගේ කතාව අවසන් සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි පුරා දින තුනක් මුළුල්ලේ පැවැත්වුණ භාවනා වැඩසටහන මෙතකින් අපි නිමා කරන්නට සූදානම් වෙනවා. නැවත වතාවක් පාදාභිවන්දනයෙන් යුක්තව අපේ අපේ වෙනුවෙන් සහ අපේ දායක පින්වත් පිරිස වෙනුවෙන් අපි ගරුතර ගරු කටයුතු උඩීරියගම ධම්මජීවි ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා ඕස්ට්‍රේලියාවට වැඩම කළ අවස්ථාවක අප වෙනුවෙනුත් නැවතත් දින 3ක් 4ක් 10 <laughs> වෙන් කරන්න කියලා ලංකාවෙන් වඩිනකොටම මේ ආරාධනා ලැබෙනකොටම කැම්බරා කියන නම highlight කරලා අපිට දින 7ක් වෙන් කරන්න කියලා අපේ දායක පිරිස ඉල්ලා සිටුවා මම නම් ඉල්ලන්නේ දවස් 4ක්. අතර මදීදි වැඩි දෙනා ඉල්ලෙමුට දවස් 7ක් අපි ඉල්ලා සිටිනවා. ඉතින් මෙසේ ඉල්ලා සිටමින් ඇත්තරම භාවනා කරා මා සහභාගී වුණේ ධර්ම සාකච්ඡාවට මට ගොඩාක් වැදගත් අවශ්‍යම කරන දේ තමයි කියලා හිතුණා. මොකද ධර්මය පිළිබඳව හොඳ අවබෝධයකින් යන්නට ඕනේ මම හිතන්නේ භාවනාවටත් මගේ අදහස හැටියට. ඉතින් ඒක නිසා මට ගොඩාක් වටිනාකම තිබ්බේ සාකච්ඡාව මම ඒකට සහභාගී වුණේ. හැබැයි මේ කාලය තුල හරි මේ දවස් තුන හරි විනෝදෙන් සතුටින් තමයි හිටියේ ස්වාමින් වහන්සේත් එක්ක. ආපු දවස නම් ඉතින් ටිකක් දැක්කේ දෙවෙනි වතාවට. පළවෙනි වතාවට හම්බෙච්ච දේ කියන්න හොඳමදි. ඉතින් ඒක නිසා මේ උන්වහන්සේ අපි අඳුනගෙන ඉතින් හරීම බොහොම සතුටින් අපි මේ කාලය ගත කරා. සතුටුයි නමුත් අර පියෙහි විපයෝගෝ දුක්ඛෝ ඒක තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් මේ කාරණා සඳහන් කරමින් මා නැවත වතාවක් ඉතාමත් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා නැවත වතාවක් අපිට දවස් 7ක වැඩසටහනක් කරලා දෙන්න අපි වෙනුවෙන් අපේ දායක පින්වත් පිරිස වෙනුවෙන් පින්වත්නි මහා සංඝරත්නය පින්වත් ඔබට ආශිර්වාද කරනවා ඇති කවුරුත් ඒ සඳහා වන්දනා කරා අභිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චතරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti මිනාතේ සමිජ්ජතු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුපත්තත්තා සුපත්තිත්තා සුපත්තිත්තා Thank you. සුපත්ත්‍ත්වා සුපත්ත්‍ත්වා සුපත්